හොඳයි තෙරුවන් සරණයි හැමදෙනාටම හැමදෙනාමත් මේ තමත්ම ගෞරවයෙන් අපි පිළිගන්නවා සති ඉරිදා දිනයන්හි පවත්වන සජීවී ධර්ම සාකච්ඡාවට අද 2019 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ 6 වෙනිදා ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර වේලාව 11 පසු වෙලා විනාඩි 16ක් ගත වෙලා තිනවා අද දවසේ ඉඳලා වෙලා වෙනස් වෙලා තියෙන නිසා ඕස්ට්‍රේලියාවෙන් පටන් ගන්න වෙලාව දැන් පැයකින් වෙනස් වුණා ඉතින් අද සූත්‍ර දේශනාව සුමි සාකච්ඡාව සඳහා කල්පනා කරන්නේ පසුගිය සතියේදී අපිට අපි සාකච්ඡා කරපු සූත්‍ර දේශනාව මතුව ඇති ප්‍රශ්න සාකච්ඡා කරන්නටයි මතුව ඇති ප්‍රශ්න වෙන්න පුළුවන් නැත්නම් තවදුරටත් ඒ විශ්ලේෂණය කරන්න යොදා ගන්නයි කල්පනා කරන්නේ ඒ නිසා මම ඉතාම ගෞරවයෙන් සාකච්ඡාවට සත්‍යත්වම පිළිගැනීමෙන් සත්‍යත්වමට ආරාධනා කරන සත්‍යත්වමානි සාකච්ඡාවට ආරම්භයක් අරන් දෙන්න ඉනන්තුරුව සේන මහත්මයා චිත්ත මහත්මයා පරිසර මාත්‍යති ප්‍රශ්න බලාගෙන ඉන්නවා නිරුක් මහත්මයා ඒ කටට පුළුවන් සාකච්ඡාට එකතු වෙන්න. හොඳයි ලෝරෙන් සත්‍යතුමාට වෙන්න. සම්මා සම්බුදු සරණයි. තථාගතයන් වහන්සේට අපි নমස්කාර කරමු, ප්‍රණිපාත කරමු, වන්දනා කරමු. උන්වහන්සේ අපේ ගෞරවණීය වන්දනීය සාසුන් වහන්සේ. පසුගිය සත්‍ය අපි සාකච්ඡා කළේ තේවිජ්ජ සූත්‍රය මම යම්තම් කෙටියෙන් මතක් කරන්නම්. ඒ වාසිට භාරද්වාජ කියලා දෙන්න යාළුවෝ දෙන්න තරුණ බ්‍රාහ්මණයෝ දෙන්නේ උගත් හැදුණු මැදුණු දෙන්නේ ඒ දෙන්න අතරේ කතාවක් ඇති වුණා විද්ද විද්‍යානකොට ව්‍යායාමයට ඇවිදිනකොට වාසෙත් කියන එක්කෙනා පුත්‍ර සාති බ්‍රාහ්මණයට කැමති භාරද්වාජ බ්‍රාහ්මණ කියා කැමති තාරුක ඒ දෙනා කිව්වා මේ බ්‍රහ්ම සහභ්‍යතාවයට වචන අපි දන්න බ්‍රහ්මයා සහ එකතු වෙන්නට බ්‍රහ්මත්වය සහ එකතු වෙන්නට අරූප වෙන්නට විදිහක් නෑ එතකොට ඒ පොක්කර සාති බ්‍රාහ්මණ කියන මාර්ගය තමා ඍජු මාර්ගය ඒ ඍජු මාර්ගයේ ඒ පැත්තට යන්න පුළුවන් දුකේ කෙලවර කරන්න පුළුවන් බ්‍රහ්ම සහභාගීතාවට ගිහිල්ලා කියලා. ඒතර භාරද්වාජ බ්‍රාහ්මණ කිව්වා තාරුක්ක බ්‍රාහ්මණයා ඉදිරිපත් කරන මාර්ගය තමයි ඉති කියනයි මේ උජු මාර්ග ඍජු මාර්ගේ අයං අංජසයනෝ මේක තමයි මේ පැත්තට යන පාර නීයානිකෝ ඒකේ දුක කෙලවරකටපත් කරනවා. නියාති තක්ක රස බ්‍රහ්ම සාභ්‍යතාවට. මේ මාර්ගයේ අනුගමනය කරනවා බ්‍රහ්ම සාභ්‍යතාවයට යන්න පුළුවන් කියන කේ දෙන්න කිව්වා. එහෙම කතා කරනකොට භාරද්වාජ බ්‍රාහ්මණ කිව්ව මේ සම්න ගෞතමයන් වහන්සේ වැහිල්ල වැඩ ඉන්නවා බවනේ. උන්වහන්සේට මේ කරුණ සැලකරමු. ඔවුන් දෙන්නට ඒක ඔප්පු කරන්න බෑම කවුද හරි කියන එක. ගෞතමයන් වහන්සේ අපිට විස්තර කරන හැටියකට අපි බාර ගනිමු කියලා. ඒ තරම් නිහතමානීකමක් ඒ දෙන්නට ඇති වෙලා තිබුණා ඒ ගත්තු දෙන්නට. ඉතින් බුදුරජාණන් වහන්සේ හැමෙන්නට ගිහිල්ලා ඒත් විස්තරي කිව්වා මෙහෙමයි අපි දෙන්නා මෙන්න මේ වාදයක් එකතු කරගන්න බැරි කතාවකට ආවත් නිගමනයකට එන්න බැරි අකින් සබහන්සේට කියනවා. ඒතකොට ඒ දෙන්න බුදුහාමුදුරෙම කිව්වහම ඉතින් මොකක්ද උතන තියෙන වාදය කියලා කිව්වා. ඒ කියනකොට දෙන්නම ගියේ අර මට දෙක එකතු වුණා. ඒ දෙන්න කිව්වා මේ එහෙමත් නෙවෙයි එක එක පාරවල් තියෙනවා මේ මනසාකටේට යන්න කොයිකින් ගියත් මනසාකට නගරයට යන්න පුළුවන්. ඒ කාලේ බුදුහාර වැඩ හිටියේ පැත්තේ. ඒ වගේ තාරුක්ක බ්‍රාහ්මණ කිව්වත් පොක්කර සාතීතුමා කිව්වත් ඒ දෙකෙන්ම බ්‍රහ්ම සහභ්‍යතාවයට යන්න පුළුවන් කියලා. දෙන්නේ බුදුහාමුදුරන් නියාති කියන වචනේ ඒ කට්ටිය ලවා ඒත්තු ගන්නලම ඇහුව තුන් සැරයක් මේ මේ නියාති කියලා කියනවාද කියලා. එයා කිව්වන්නේ එම්මයි කියලා. ඒ නියන්තිති වාසෙට්ටවාදේශී. මේක දුක කෙලවරක් කරනවා කියන එකද ඔය කියන්නේ. ඒක එහෙමයි කිව්වා කිව්වා නියන්ති කියලා. නියානික වචන අපි ඉගෙන ගත්තා. දැන් වැඩිපුරත් අපි කියන්නේ අපිට හුරු පුරුදු වචනේ තමයි නෛර්යානික. දුකේ කෙලවරක් කරන මාර්ගය. ඒක තමයි මේ කියන්නේ. ඊට පස්සේ බුදුහාමුදුරේ කවුරුත් ඒ මතේ අදහසක් ඇටියට ඉදිරිපත් කරන මිස බ්‍රහ්ම සහභ්‍යතාවයේ අද්දකපු කෙනෙක් නැහැ. මේ බ්‍රහ්ම කියලා කියන්නේ අද්ද මන්ත හදපු ඇත්තුවත් එයාලගේ ගුරුවරුවත් ඊට මෙහා මෙහා પરම්පරා ගානක් ආපු කවුරුත් ඒක දැකලා නැහැ කියන එක අදහස උන්වහන්සේ කියනවා. ඒ මතේ උන්වහන්සේ කිව්වට. එහෙම කියලා උන්වහන්සේ කතා දෙකක් ඉදිරිපත් කරා. එකක් තමයි මේ අචිරවතී නගී නදිය කියන අර අනුපමං අමතක කරන අචිරවතී නදිය. එක්කෙනෙක් අචිරවතී නදියට එනවා යත් දෙක බැඳලා. ඉතින් අර කොහොමටවත් ඉගොඩ වෙන්න බෑ මේ පිරිච්ච ගඟෙන්. සම්පූර්ණ පිරිච්ච ගඟෙන් ඉගොඩ වෙන්න බෑ අත් දෙක බැඳලා. ඒ වගේ පංචකාම ගුණයන් නන්නේ වගේ. තමන්ගේ අත් දෙක පිටිපස්සට දාලා බැඳා වගේ වැඩ පීනලා යන්න බෑ. ඊළඟ තව කෙනෙක් ඉන්නවා එයා ඇවිල්ලා හිරේ නම් පොරවාගෙන ඒ මෙහා තීරයට වෙලා නිදාගෙන ඉඳගෙන ඉන්න. එයාට යන්නත් බෑ. ඒ ඉහි ඉඳන් පෙරවගත් එක්කෙනා සමාන කළා පංච නීවරණ වලට යටත් වෙලා ඉන්නේ කෙනා. පංච නීවරණ යවහාගියේ කෙනෙක්. එයාටත් ඒකට ඉගොට යන්න බෑ. ආශ්‍රෙද්දක් කරන මේ පෙට්ටිය. ඊට පස්සේ බුදුසසුන් වහන්සේ ඉදිරිපත් කළා මේ ලෞකික සම්බන්ධතා අතරපු හැටියට අර මේ සීලඛණ්ඩ වර්ග ඔක්කොම සීල තියෙන චූල සීල මජ්ජිම සීල මහා සීල විලා ඉන්ද්‍රිය සංවරේ ඒකම් කියලා ඊට පස්සේ ධානවලට යන්නට්ටු අර සුඛ සුඛිනෝ චිත්තං සමාදේති කියන තැනින් අරගෙන ඇවිල්ලා එතෙන්ට ඇවිල්ලා බුදුහා කිව්වා මෙතෙන්දි ඒ නිවරණයෙන් වෙච්ච එකන මෙත්තා අප්‍රමාණ වූ මෙත්තා අප්‍රමාණ කරුණා අප්‍රමාණ වූ මුදිතා අප්‍රම උපේක්ඛා ඒක බ්‍රහ්ම විහාර කියන්නේ අන්න ඒකයි ඒ හතර වඩනවා ඒ හතර වැඩුවහම ඒ කට්ටිය මරණින් පස්සේ බ්‍රහ්ම සහභ්‍යතාවයට යනවා කියන එක තමයි බුදුහාමුදුරු දේශනා කළේ. ඒ එදින් මා කිව්වේ තෙන්දී. අපි ඒ ගැන සාකච්ඡා කරන්නට හිතාගත්තා. ඒ කියන්නේ ඉතින් කතා කරන්නට බැරි වෙච්ච හින්දා. ඉතින් බුදුහාමුදුරු බ්‍රාහ්මණ ඇත්තෝ සාකච්ඡා කරනවා විතරයි වාද ඉදිරිපත් කරනවා විතරයි ඒක ඇත්තගේ ප්‍රතිපදාවක් චරණයක් නෑ විද්‍යාවක් ගැන කතා කරනවා විතරයි චරණයක් නැති බව තමයි වහන්සේ දේශනා කරන්න උත්සාහ කරත්තේ දෙන්න ඊට පස්සේ බොක්කර සාතිතුමා බුදුන් සරණ ගිය කෙනෙක් අපි දන්නවා වාසෙත් භාරද්වාජ දෙන්නම බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කළා ඒක ඇත්තෝ සරණ ගියත් හැටියට පිළිගන්නතේ කියලා ඒක තමයි කෙටියෙන්ම යලි මතක් කරේ. කියන ප්‍රශ්න තියෙනවා නම් ප්‍රශ්න විතරක් නෙවෙයි අදහස් තියෙනවා නම් ධර්මානුකූලව අපි සාකච්ඡා කරමු. සම්මා සම්බුදු සරණයි. තෙරුවන් සරණයි සියලු දෙනාටම මම ඉස්සෙල්ලාම කැමති විශේෂයෙන්ම අපිට කවදාත් එකතු වෙන චිත්‍රා රාජපක්ෂ මහත්මියට ආරාධනා කරන්න ඔබතුමියගේ අදහස් මේ ගැන අපිට දන්නවන කියලා තිරුවන් සරණයි. තිරුවන් සරණයි සතියේ මාත්‍රික කල්යාණ මිත්‍ර හැම දිනාටම ඇත්තටම මේ මේ සූත්‍රය ගැන සත්‍යජීතුමනි ඔබතුමා අපට දේශනා කරනකොට තේරුණේ මෙතන මේ තථාගතයන් වහන්සේ මේ බ්‍රහ්ම සහව්‍යතාවයට බ්‍රහ්ම තත්වයට එහෙම නැත්නම් බ්‍රහ්මයා දැකීමට හෝ ඒගොල්ලන්ගේ භාෂාවෙන් එහෙම අවශ්‍ය වෙන විදියට ඒ අවශ්‍ය කරුණු දේශනා කිරීමක් වගේ තේරෙන්නේ මොකද සම්මා දිට්ඨියට නොපැමිණුණු අය නිසා මේ අය ඒ අයට චතුරාර්ය සත්‍ය අවබෝධය කර ගැනීමට පුළුවන්කමක් නැති බව වගේ උන්වහන්සේ වැටහෙන්න ඇති කියලා හිතුණා. මොකද ඔබතුමා අපට මේ දේශනාව අවසානයේදී කිව්වා මේ විදිහට පංච නීවරණ වලින් ඉවත් වූ සිත. දැන් ඇත්තටම අපි මේවා ගැන කතා කරනකොට අපි වචන වශයෙන් කතා කරන්නේ නැතුව අපි කල්යාණ මිත්‍රයෝ හැමදෙනාම භාවනා කරන අය නිසා මම හිතනවා ඒ තමන්ගේ භාවනාව සම්බන්ධයෙන් හිතට ඇතුල් වෙලා එතන ඉඳගෙන මේ දේවල් අපි සාකච්ඡාවට හෝ දැකීමට පුරුදු වෙනවා නම් ඒකෙන් අපිට හුඟක් ලොකු ප්‍රතිඵලයක් ලැබෙයි කියලා ඒ වගේම යම් කිසි දෙයක් වැරදි අවබෝධයක් නම් හැම කල්යාණ මිත්‍රයෙකුගෙන්මත් ගුරුතුමා විදිහට අපි සලකන අපේ සත්‍යජිතුමාත් ඒ නිවැරදි කරයි කියන බලාපොරොත්තු වෙනුයි මේ කතා කරන්නේ ප්‍රතිජිතුමනි එතකොට ඇත්තටම මේ මෙතනදී දැන් මේ පංච නීවරණ ගැන කතා කරනකොට මේ සූත්‍රයේ මේ හරිම ලස්සන උපමා ටිකක් දීලා තියෙනවා. ඒ උපමා ටික බැලුවහම තේරෙනවා අර ඔබතුමා කියපු අත් දෙක බැඳගෙන රෙද්දක් පෙරෝගෙන ඉන්න එක්කෙනා කියන ඒ පුජ්‍යලයා ඇත්තටම මොනතරම් දුකක් විඳිනවද කියලා. මොකද පංච නීවරණ මේකේ මේ සූත්‍රයේ විදියට මේ අපිට පෙන්눔 කරනවා මේ උපමාවලින් ණය ගත්තපු කෙනෙක් ලෙඩක් හැදිච්ච කෙනෙක් ඒ වගේම හිරගෙදරක ඉඳපු ඉන්න කෙනෙක් දහස භාවයෙන් ඉන්න කෙනෙක් කාන්තාරික දිග කාන්තාරික ඇවිදින කෙනෙක් කියලා. මේ හැම තත්ත්වෙම ගත්තාම අපිට තේරෙනවා මේ විශාල දුකකින් ඉන්න කෙනෙක් කියලා. එතකොට උන්වහන්සේ ඒතන දේශනා කරනවා මෙන්න මේ පංච නීවරණ වලින් ඉවත්තුණු සිතක් මේ සියල්ලෙන්ගෙම මිදුණු කෙනෙක් අපි කෙනෙක් කියලා ගනිමු මොකද මෙතන තාවම ලෞකිකත්වයේ ඉඳගෙන බලන මොහොතක් නිසා උන්වහන්සේ කියනවා අපිට මේ මෙන්න මේ මේ తত্ত্বය මනසක නැත්නම් ඇත්තටම ණය ගරගෙන ණය ගෙවලා ඉවර වෙච්ච කෙනෙක් වගේ ලෙඩක් හැදිලා ඉඳලා ඒ ලෙඩේ හොඳටම හොඳ වෙච්ච කෙනෙක් හිරගෙදරකින් නිදහස් වෙච්ච කෙනෙක් ඒ වගේම කාන්තාරයකට ඇතුල් වෙලා ඒ කාන්තාරයෙන් බොහොම ඉක්මනට සුවසේ අයින් වුණු කෙනෙක් එහෙම නැත්නම් තරණය කරපු කෙනෙක් වගේ කියලා. එතනනේ උන්වහන්සේ ඊළඟට බ්‍රහ්මත්වය එහෙම නැත්නම් මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා වලට මනස හරවන්න කෙනෙකුට මෙන්න මේ විදිහට පුළුවන් කියන එක උන්වහන්සේ කිව්වේ එතනදී අපිට සතුජිතුමා පැහැදිලි කරා මෙතන රූප අරූප ලෝක ගැන කියවෙන්නේ නැහැ කියන එක ඒ ඒ නිසා තමයි හිතුනේ මේ පංච නීවරණ වලින් අයින් වුණු හිත ඒ හිතට දැනෙන සතුට එහෙම නැත්නම් ඒ දැනෙන ප්‍රීතිය Tamanට හිතේ ඒකාග්‍රතාවයකට සංසිඳීමකට පත් වුනහම ඒ සිතේ මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව පුරුදු කරන්න එහෙම නැත්නම් ඒ ඒවැනි සිතකින් පසු වෙන්න පුළුවන්. අපි බ්‍රහ්ම විහරණ කියලා ඒ තීරුම් අරගෙන තියෙන ඒ ಗುಣ හතර ඒ විදිහට පවතිනකොට මනසක ඒ සංසුන් බව ඇති වෙනවා කියන එක. ඉතින් උන්වහන්සේ එතනින් එතන නවත්තලා තියෙනවා සත්‍යජිතුමනි. ඒ නිසා තමයි හිතුනේ මේ අයට මෙතනින් එහාට කියන්න කියලා දෙන්න එහෙම නැත්නම් චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහාම කියුනේ නැද්ද කියන අදහසක් හිතට දැනුණා. ඒ ගැන කල්යාණ මිත්‍රයන්ගෙනුත් ඔබතුමාගෙනුත් දැනගන්න බොහොම කැමතියි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි බොහොම පිං චිත්‍රා මහත්මයා ඔබතුමී තා හොඳින් විස්තර කරලා දුන්නා මේ උදාහරණයක් ඇතුව මේ පංච නීවරණ ගැන ණයගත් ලෙටි හිරකදර ආන්තරයේ විතන আদি වශයෙන් මම යොමු වෙන්න කැමති පත්මසිරි මහත්මයාට ඔබතුමාගේ අදහස් මේ සාකච්ඡාවක මේ කියන්නේ මේ සූත්‍ර ගැන ඔබතුමාගේ අදහස් ප්‍රශ්න අප වෙත දන්නන්න කියලා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සියලු දෙනාටම එතෙම ශ්‍රයිතා තා විශිෂ්ට පැහැදිලි කිරීමක් කරලා චිත්‍රා මහත්මිය විසින් ඒකින්ද ඇත්තටම හිතේ තිබුණු දේවල් නැ නෑ ඔක්කොම සංසිඳිලා ගියා කියලා හිතුණා මොකද ඒ විස්තර කිරීම මේ හැමදේම වගේ අඩංගු වෙන නිසා ඒත් සත්‍යජිත් තුමාගෙන් දැනගන්න කැමතියි මේ ඒ කියලා අවසන් වන තැන ඒ කියන්නේ සතර බ්‍රහ්ම විහරණ தത്വයට ආපු කෙනාට බ්‍රහ්ම தത്വයට සම්බන්ධ වෙන්න පුළුවන් කියලා කිව්වේ මේ බ්‍රහ්ම தത്വය කියලා කියලා කිව්වේ මේ අපි මේ අපේ සත්‍යගත ධර්මයේ සඳහන් කරන සඳහන් වන බ්‍රහ්ම தത്വයෙන් නෙවෙයි නේද මේ මේ ගැන මේ කාරණාව ගැන අපි පැහැදිලි කරගන්නේ වඩා සුදුසු කොයි විදිහටද කියන එක ගැන පොඩි විස්තරයක් දැනගන්න කැමතියි පෙරවන් සන්න තිරුවන් සරණයි පතුසුර මහත්මයා. අතෝෂම සත්‍යතුමා මේ ගැන අපිට පැහැදිලි කරලා දෙනවා නම් බොහොම පිං ඉදිරියට අපේ. එතකොට තවදුරටත් පැහැදිලි විදිහට සාකච්ඡාව ගෙන යන්න පුළුවන්. ඒක සත්‍යතුමා වෙත මම නිපුර වෙනවා. තිරුවන් සරණයි. සම්මා සම්බුදු සරණයි තථාගතයන් වහන්සේට নমස්කාර වේවා අරූප බ්‍රහ්ම නෙවෙයි මෙතන රූප බ්‍රහ්ම තලයන් ගැන කතා කරන්නේ. ඒ තථාගත දේශනේ තියෙනව ওই මහා බ්‍රහ්ම කියන කියලා. අපි කියන සහම්පති කියලා. ඒ සහම්පති తත්වය. මා දාකිරයි මා උද්දృత පාඨකලි කතා කරන්න කියලා. දැන් ඔය බ්‍රහ්ම ලෝක ගැන කියනකොට දැන් අර ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ බ්‍රහ්ම පාරිසාජ්ජාන ඊට පස්සේ මහා බ්‍රහ්ම කියලා ඒ බ්‍රහ්ම ලෝකය කියන තමයි මේ කියන්නේ. ඒක මේ බුදුහාමරගේ ධර්මයට අනුව උදාහරණ විස්තරකයක බොහොම ඉහළම තැනක් නෙවෙයි නමුත් මේ රූප ලෝකයේ තියෙන ඉහළම తত্ত্বය. රූප ලෝකයේ තියෙන. ඒක තථාගතයන් වහන්සේ නිතර කතා කරන දෙයක්. මේ ගැන තේරුම් ගන්න තමයි එදත් අපි කතා කළා සාරිපුත්හාමුදුරුවෝ අර ධනංජානි බ්‍රාහ්මණට දේශනා කළා ධනංජාන සූත්‍රයේ තියෙන මධ්‍යම නිකායේ දෙවෙනි කොටස. උන්වහන්සේ දකින්න ඕනකම තිබුණා එයා ඊට පස්සේ අසනීපුණා අසනීපුණාට පස්සේ සාරිපුත්තන් වහන්සේ දකින්න ආයෙත් උනකම මොන කලිනුත් ඒ ගැන සාකච්ඡා කළ තිබුණ දෙන්න. මිත්‍රෝ වෙන්න ඇති. ඒ සූත්‍රය මුලින්ම සේපත් කරේ නෑ. නමුත් එතෙන්දී එතෙන්දී දරංජානි ඇත්තට සාරිපුත්තයන් වහන්සේ කියනවා දැන් නිරයයි තිරිසන් යෝනියයි දෙක ගත්තාම කොයිකද වඩා හොඳ කියලා. එතකොට ඒ දනංජානි කියන තිරිසන් යෝනිය කියලා. ඊට පස්සේ ඒ එහෙම විදිහ කතාන පෙට්ටි විශය අපි අහලා තියෙන හැටියට ඒ ඊට වඩා හොඳයි මිනිස් ඊට වඩා හොඳයි චාතුම් මහරජික ඊට වඩා හොඳයි එහෙම ඒ ගමන අක්කෝ පරිනිම්මිත වසවත්ති දක්වා වෙනවා ඊට පස්සේ බ්‍රහ්ම ලෝකේ කියන කතාව ඊට පස්සේ පරණම්මිත වසවත්ති දිව්‍ය ලෝකෙට වඩා ඉහළයි බ්‍රහ්ම ලෝකය කියලා කියනවා. එතනින් අතර කරලා සාරිපුත්ත හාමුදුරු මෙතෙන්දි හිතනවා මේ බ්‍රාහ්මණ දරු මේ බ්‍රහ්ම ලෝකයේ තමයි ඇලුම් කරන්නේ. බ්‍රහ්ම ලෝකයට ඇලුම් කරන්නේ සසරින් ඈතර වෙනවා කියන එකට එච්චර කැමති නැහැ භවතන්නා තියෙනවා. කොහේ හරි දිග දීර්ඝ කාලීන සදාතනිකින්ද තමයි අපි හදාන්නේ. බුදුහාමුදුරුවෝ ඉතලා එතනින් එහාට අධ්‍යාත්ම කෙසේවි සිද්ධාර්ථ ගෞතමයන්. එතකොට එහෙම ඉතලා යන්නු නස්සාහං දනංජානිස්ස බ්‍රාහ්මනස්ස බ්‍රහ්මානං සහබ්්‍යතාය මග්ගන් දේශේ. එනිසා බ්‍රහ්ම සහබ්්‍යතාවයට මගේ කියනවා නම් හොඳයි කියලා ඔය මේ බ්‍රහ්ම සහබ්්‍යතාවය සඳහා මාර්ගය තමයි මිත්තා කරුණා මුදිතා උපේක්ඛා අර බ්‍රහ්මාත් මාතා පිතරෝ කියන කොටත් කියන්නේ මේ මිත්‍යා කරනා මිතා උපේ කම්මලා ළඟ තියෙන සම්මලා තාත්තලා බ්‍රහ්ම කියලා අන්නේ වගේ. ඊට පස්සේ සාරිපුත්ත හාමුදුරුවෝ මේ දේශනේ කරලා ඔන්න එතෙන්දි මෙන්න මේ ඒ සූත්‍රය අපි ගමු මේක තේරුම් බේරුම් කරගන්න හොඳයි. ඊට පස්සේ ආ කියන භාග්‍යතුන් වහන්සේගේ සිරිපා වඳින්න මගේ නමින් කියලා. සාරිපුත්ත හාමුදුරුවෝ මෙන්න මේ වචනේ තියෙන සූත්‍ර. අතකෝ ආස්මා සාරිපුත්තු ධනංජානි බ්‍රාහ්මණං සති උත්තරී කරණීය. ඊට වඩා තව එහාට යන්න පුළුවන් කරන්න පුළුවන් වැඩ තියෙද්දී ඔන්න හොඳ වචනයක් තියෙනවා. හීනේ බ්‍රහ්ම ලෝකේ පතිත්ථාපිත්වා ඊට වඩා පහළ තියෙන බ්‍රහ්ම ලෝකේ එයාගේ විඥානයේ පිහිටවලා හිත පිහිටවලා උත්තායසන පක්ඛාමි. ආසනෙන් නැගිටලා උන්වහන්සේ පිටතට වැඩියා. ගිහිල්ලා ටික වෙලාවකින් ධනංජානි බ්‍රාහ්මණ මෙරිලා බ්‍රාහ්ම ලෝකෙ ඉපදුණා. මැරෙන වෙලාවට කවහරි උදව් වෙනවා හරි හොඳයි ඔබ ගුරුවරේ කල්යාණ මිත්‍රෙක් සදාගෙන ඉන්න අඬන්නේ නැති සත්‍ය අවබෝධය කියලා දෙන. එතකොට ඒ වෙලාවට බුදුරජාණන් වහන්සේ ඒ වෙලාව භික්ෂුන් වහන්සේලාට කතා කළා කියන මෙන්න මේ සාරිපුත්යන් වහන්සේ ධනංජානිට තවත් එහා කරන්ට වැඩ තියෙද්දී කරගන්න පුළුවන් වැඩ තියෙද්දී ඒක දන්න කරන්න පුළුවන්ද කියලා නමුත් බ්‍රහ්ම ලෝකේ හිත පිහියගේ ඊට වඩා අඩු බ්‍රහ්ම ලෝක තත්ත්වේ පිහිටවලා ආසනෙන් නැගිටලා ගියා කියලා භික්ෂුන් වහන්සේලාට දේශනා කළා උන්වහන්සේට උතර ඒක තේරෙනවා. සාරිපුත්තයන් වහන්සේ කොහේ හරි ඉඳලා කරපු දේ. ඒකට අසාරිපුත්තයන් වහන්සේ බුදුහාමුදුර ළඟට ගිහිල්ලා වැඳලා নমස්කාර කළා. භාග්‍යතුන් වහන්සේට කිව්වා ධනංජානි බන්ති බ්‍රාහමනෝ ආබාධිකෝ බන්ති ස්වාමීනි ධනංජානි බ්‍රාහමන ආබාධිකයි දුක්ඛිතයි බාලගිලානයි සෝ භගවතෝපාදී සිරසවන් දෙති එතුමා භාග්‍යතුන් වහන්සේගේ සිරිපා වන්දනා කරන සිරසින් කියලා. ඊට පස්සේ බුදුහාම ඇහුවා කිම්පන සාරිපුත්තේ සාරිපුත්ත ඇයි ඔබතුමා ධනංජානි ඔබතුමා කියන්නේ ඇයි සාරිපුත්ත ඔබ ධනංජානි බ්‍රාහ්මණයා ඊත් සති උත්තරීකරණීයේ ඊට වඩා තව එහාට යන්න දේවල් තියෙද්දී කරන්ත වැඩ තියෙද්දී හීනේ බ්‍රහ්ම ලෝකේ පතිත්ත පතිත්තාපිත්වා ඊට අඩු තත්ත්වයේ තියෙන බ්‍රහ්ම ලෝකේ පිහිටවලා උත්තායාසන පත්තන්තු නැගිටලා ගියේ ඇයි තොත සාරිපුත්තන් වහන්සේගේ පිළිතුර මේ මහෞත්තමෙන් වහන්සේලායි කතා මයිහං කෝ භන්තේ එවං හවසි භන්තේ මට මෙහෙම හිතුනේ ඉමේ කෝ බ්‍රාහ්මණ බ්‍රහ්ම ලෝකාදි මුත්තා මේ බ්‍රාහ්මණවරු බ්‍රහ්ම ලෝකේ තම හිත පිහිටවන්න කැමති. ඒකේ තමයි කැමැත්ත තියෙන්නේ. යන්නුනාහං දානං දානිස බ්‍රාහ්මනස්ස බ්‍රහ්මානං සහවිතය මග්ගං දේශේය. එයා නිසා එයාට බ්‍රහ්ම සහග්‍යතාවය සඳහා මාර්ගය කියනවා නම් හොඳයි කියලා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ දේශනා කරන කාලංකතු සාරිපුත්ත ධනංජානි බ්‍රාහ්මණෝ සාරිපුත්ත ධනංජානි බ්‍රාහ්මණ මීගියා සාරිපුත්තාගේ කියන දන්නේ නැහැ දේශනා කළ බුදුහන්ට කොච්චර බලන්න අවදියෙන්ද ලෝකයේ පිළිබඳ ඉන්නේ කියලා මහත්මය බ්‍රහ්ම ලෝකං චුප්පන්න උපපන්න බ්‍රහ්ම ලෝකී ඉපදුනා කියලා ධනංජාන සූත්‍රම් බැලුවාම අපිට තේරෙන එතකොට මේ ඒ එයාලා කැමති තැන එතන ඒ මිසක් ඒකේ මයිතා ඒකයි මතක් කිරියව බ්‍රහ්ම බ්‍රාහ්මණ ආගම කියන එක වේද ඉතිහාසයත් එක්ක આવහම බුදුහාරට කාලේ බ්‍රාහ්මණ තත්ත්වයේ තම බ්‍රාහ්මණයන් තම වැඩිපුරම ඒ පැත්තට නැඹුරලා හිටියේ ඒ කට්ටිය ආර්ය මාර්ගයේ හැටියට ඒ කට්ටිය යොදාගෙන හිටියේ ඒක. සමහර උත්සාහ ගත්ත භාවනා කළ දිනුවෙන්න. ඒ නිසා තමයි ඒත් බුදුහාමුදුරු හොයාගෙන ආවේ තේරුම් ගන්නට. නමුත් සම්ප්‍රදාය වශයෙන් ටිකක් විරුද්ධ වුණා ඒ දේශපාලනික අදහස් තියෙන අය නිසා. ඒ කියන්නේ බලකාමී නිසා ආගමික බලකාමී. මොනාස්ටික් පොලිටික්ස් වගේ જાති තියෙන නැත්තම් ඒ කාලේ තිබුණේ ඒ தත්වෙමයි. සාරිපුත්ත වගේ ඇත්තු මහා කාශ්‍යප වගේ ඇත්තු සීල බ්‍රහ්මයි වගේ ඇත්තු බුදුහාමුදුරු සරණ ගිය එකයි පොකරසාති පව කාංකී වගේ ඇත්තු පව එතකොට බුදුරජාන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙන්නම බ්‍රාහ්මණ වංශිකයෝ ඒ ඇත්තොත් ඒ පාර තමයි හිටියේ එතකොට දැන් මේක ධනංජාන සූත්‍රයට අනුව අපිට පේනවා ඒ සාරිපුත්තයන් වහන්සේ උනත් දැනගෙන ඉතින් උන්වහන්සේ බ්‍රාහ්මණ පරපුර හැටියට මේ බ්‍රාහ්මණත්ව කොහොමද බ්‍රහ්ම සහභියතාවට කැමති නිසා මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා දේනු කරලා ඒතර නිවරණ නැති වෙන්න ඕනයි කිව්වා. නිවරණ නැති කරලා ඒ தත්ත්වයට ඇවිල්ලා බ්‍රහ්ම සහභියතාවට යනවා. මේ බ්‍රහ්ම සහභියතාවය ගැන මේ සූත්‍රයේම කියන ඒතර අර බසවත්ති දෙවිලෝකෙන් ඊට වඩා එහා තැන කියන එක. ඒ තවත් සියුම් තත්ත්වයක් එතකොට. ඒවත් රූප මේකත් රූප අරූප ලෝක නෙවෙයි හැම. සහම්පතිතුමා හිටියේ ඒ තමයි. සහම්පති කියන්නේ දහසක් ලෝකයට අධිපති න්යාතෝට. බුදුසරණ තව එකෙන් සාකච්ඡා කරනවා නම් අපි සාකච්ඡා කරමු. බුදුසරණ බොහොම හොඳයි බොහොම හොඳයි. බොහොම පින්කරවත්. අර අර සබහානිට අර ගුරු පදවිය ප්‍රතික්ෂේප කරන බොහොම ආදරෙන් බුදු සරණයි. පච්චසිට මහත්මයාට ඒක හොඳට පැහැදිලි වුණාද දැන් අපේ සත්‍යද ඇත්තම බොහොම පිං කියලා කියන්නම සිද්ධ වෙනවා මොකද ඇත්තම මෙතන මේ බ්‍රහ්ම කියන වචනේ අපේ භාවිතයේදී සිංහල බෞද්ධ අපි මේ බ්‍රහ්ම කියන වචනය විවිධ තැන්වල යෙදෙන නිසා විවිධ ආකාරයෙන් භාවිතා කරත් ඉතා පැහැදිලි අර්ථයක් අපිට ලැබෙන්නේ නැති ව්‍යාකූල තත්ත්වයක් තියෙනවා කියලා උඟ තැනකදී කතා බහෙදි තේරෙනවා. ඉතින් ඒක ඒ හින්දම තමයි ඇත්තම මේ අවස්ථාවක් ලැබුණ වෙලාවේ ඒක වඩා පැහැදිලි කරගන්න බලාපොරොත්තුෙන් මේ ප්‍රශ්නය නැගුවේ. මගේ තරමට නම් මට ඊටාම වටිනා විදියට පිළිතුරක් ලැබුණා. ඒක බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. සමාවෙන්ට මන්ත්‍රයක් කායි බාධා කරන්න දැන් අප බ්‍රහ්ම අපි දිව්‍ය ලෝකයෙන් තමයි බොහෝ අය නතරලා ඉන්නේ බෞද්ධ අය දිව්‍ය ලෝකයෙන් නතරලා ඉන්නේ ඒටි ඉහළ තත්ත්වයට යන බ්‍රාහ්මණවරු තව ඊට එහා යන්න තමයි කලියුදාන හිටියේ පස්සේ මා මතකද අපි සාකච්ඡා කළ සංක ආචාර්ය ආදි සංකරාචාර්යතුමාගෙන් පස්සේ ඔය අද්වෛත වේදාන්තය non duality දෙකකට යන්නේ නැති එකේදී ඊට පස්සේ දැන් ඔය ඊට පස්සේ ආපු හැමෝම මේ කල් ඉහළටම ආවේ ශ්‍රමණ මහර්ෂි සත්‍යස් පට්ටිසායි වගේ උත්මයෝ ඒත්තු ඊට පස්සේ වේදාන්තේ ඊට පස්සේ කියන්න පටන් ගත්ත සත්‍යම් ඥාන මනන්තම් බ්‍රහ්මා කියලා ඒ බ්‍රහ්මා කියලා කියන්නේ මේ ඔය පුක්‍රසාති නැත්තම් වාසෙත් භාරද්වාජ වගේ ඇත්තු සාකච්ඡා කරපු ධනංජානි වගේ ඇත්තු සාකච්ඡා කරපු කෙනෙක් නෙවෙයි. අපේ තියෙන නිබ්බාන අසංකතයක් හැටියට ඒකත් ප්‍රකාශ කරන්න ගත්තා. ඒක අසංකතයක් හැටියට. ඒකයි කිව්වේ සත්‍යම් බ්‍රහ්ම අවසාන પરමාර්ථේ බ්‍රහ්ම తත්වය. ඒතොර බ්‍රහ්මා කියන එක බ්‍රහ්මන් උනාට පස්සේ බ්‍රහ්මන් කියන්නේ එතකොට ඒක මේ ශූන්‍යතාවයක් හැටියට දැක්කයි දැම්මයි කට්ටි. සත්‍යම් බ්‍රහ්ම ඥානම් බ්‍රහ්ම ඥානේ තමයි බ්‍රහ්ම කියලා කියන්නේ. අනන්තම් බ්‍රහ්ම අනන්තත්වය. ඒ ඒ බුදුහාමර කාලෙත් ඒක තිබුණයි කට්ටිය ටික ටික. නමුත් ওই සංකරාචාර්ය තමයි Hindu ආගම හරියට ඒ විදිහට පෝෂණය කරන්නට පටන් ගත්තා. අද්වෛත වේදාන්තය. non duality කියලා ඔකට කියනවා. එතකොට ඊට පස්සේ දැන් ප්‍රචලිතව තියෙන ආගමක් හැටියට ප්‍රචලිත වුණා වගේම ඔය සත්‍ය ශිව සුන්දර කියන ඒ ඒ ඒ ගුණ හත් තුන දැම්මා ඒකට. සත්‍යත්වයේ සුන්දරත්වයේ සහ ශිවත්වයේ තියෙනවා කියලා. ඊට පස්සේ ඒවට ආපු ප්‍රතිරූප මොනවාද අනුරූප පිළිරූප තියෙනවා. ඒවට යන්නේ නැතුව බැලුවාම ඒ කට්ටිය ඊට පස්සේ අදන්ත හැබ්බී මොකද පුජ්‍යල භාවයක් නම් ඒක අනිත්‍යයි කියලා දැනගත්ත. ඒක අවසානයක් නෙවෙයි කියලා දැනගත්තා. මහා බ්‍රහ්ම අවසානේ නෙවෙයි කියලා. ඉන්සයිකට බ්‍රහ්මන් කියන தත්ත්වය දැම්ම. බ්‍රහ්මන් කියන தත්ති දැන්. ඒක තව එහාට ගන්නට උන් සපරම සත්‍යයක් හැටියට. නමුත් මෙතෙන්දි බුදුරජාන් වහන්සේ කාලේදී ඊයතුයි මහා බ්‍රහ්ම දැන් ඇත්තෙම මේ දැන් කතා කරන අප සෝතාපන්න වෙනවා නම් ඊට වඩා වදගත් කියලා බුදුහාම කියවේ ඒකයි. මේක මුළු ලෝකයේ තියෙන අධිපතිත්වයට වඩා විශ්වාධිපතිත්වයට වඩා සුවාන් වෙනවා නම් දුක්ඛ නිරෝධයට කිට්ටුයි කියන එක. බුදුහාමර කියන හැදී ඒකයි. බුදුහාමර පුදුම ඒ වචන නැහැ. ඉතින් බුද්ධ භාව වචින් අචින්තය. ඒ හිතන්න බැරි දෙයක් ඒ ඉතින් ඒක දැකලා උන්වහන්සේම කියලා දුන්නා අපට. සම්මා සම්බුදු සරණ පටලවා ගන්න එපා. ඒ බ්‍රහ්මන්තා අද හින්දු ලෝකේ කතා කරන බ්‍රහ්මන් යන අවසාන පරමාර්ථයයි ඒ කාලේ බ්‍රහ්ම මහා බ්‍රහ්ම කියලා කතාවක අවසාන පරමාර්ථයයි අතර ලොකු වෙනසක් තියෙනවා. සකස් කරපු නැති එකක් නිසා. සම්මා සම්බුද්ධ සරණයි. සාදු සාදු තුරන් සම්මේ සතුතුමනි මම ගෞරවයෙන් දිල්රුත් මහත්මයාට ආරාධනා කරනවා ඔබතුමාගේ අදහස් අපට මේ සූත්‍රයේ අකච්ඡාවට යොමු කරන්න කියලා තිරුවන් සරණයි අවසරයි සත්‍යජිතමනි තෙරුවන් සරණයි සේනාමාත්මයා හැම දිනාටම තෙරුවන් සරණයි මම දැන් අපිට බොහොම වැදගත් සූත්‍ර දේශනාවක් ඒ වගේම ඒ අනුසාරයෙන් පැවැත්වුණු මේ සාකච්ඡාව බොහෝ ප්‍රයෝජනවත් වුණා ඒ වගේම හැම දිනාටම බොහොම පිං සත්‍යජිතමා මේ සාකච්ඡාව කිසිමානි පටන් ගන්නකොට වගේ දෙයක් සඳහන් කළා ඒක තමයි ගොඩක් වෙලාවට හිතේ වැඩ කරේ සාකච්ඡාව යන අතරතුර මා සඳහන් කළා මේ සාකච්ඡාව පංච උපාදානස්කන්ධයත් පටිච්චසමුප්පාදයත් පැත්තක ළඟින් තියාගෙන සමන් දෙන්න කියලා. ඉතින් මට හිතුනේ දැන් මේකේ මෙතන දැන් මේ බ්‍රාහමණේ මානවකය දෙන්න හොයාගෙන ගියේ දුක නැති තැනක්. එතකොට මේ බ්‍රහ්ම කියන தত্ত্বය දුක නැති තැනක්. එතකොට මේ ඇයිට දුක කියන එකෙන් තේරුනේ මොකද්ද කියන එක ටිකක් හිතට හිතා හිතගෙන හිටියේ. එතකොට මෙහෙම දැන් අපි සාමාන්‍යයෙන් දුක කියනකොට මට හිතුනේ මේ දැන් මේ බ්‍රාහමණින් තේරුම් ගන්න නැති එකක් මේ ශරීරය මේ ශරීරයක් පවතීමෙන් පවතින දුක මේකේ තියෙන මේ වයසට යෑමෙන් ගැට රෝග ආදී වශයෙන් වේදනාවල් මේ දුක් ඒ වගේම තමයි මේ මානසික වශයෙන් අපිට දෙන දෝමනස මේ කැමති දේවල් හම්බෙන්නේ නැති ඒවා කැමති අය අත්හැරදලා යන ඒවා මේ ආදී වශයෙන් තිබෙන මේ දුක් කොට තමයි කියලා මට හිතෙන්නේ නැත්නම් ඉතින් ඒ එහෙම දුක නැති ඒ දුක් ටික නැති තැනක් ඒ දුක් ටික නැතිව ඉන්න පුළුවන් තැනක් තියෙනවා කියන අදහස සමාජයට තියෙන්නේ නැති කියලා එහෙමයි හිතුනේ. ඉතින් ඇත්තටම කියන්නේ මේ එහෙම හිතලා තියෙනවා මටත් සමාජ වෙලාවට. ඉතින් මේ එහෙම මේ ඉතින් එහෙම මේ තැනක් තියෙනවා කියන අදහසින් ඒ පැවැත්මක් එතකොට ඒක පැවැත්මක් ස්ථිර පැවැත්මක් මේ වගේ දුක් ටික නැති මේ කයත් මනසත් ආශ්‍රිතව තියෙන මේ දුක් ටික නැතිත්මක් තියෙනවා කියන අදහසින් ඉතින් මම හිතන්නේ එයාට අර මේ මේ පංච උපාදානස්කන්ධය තිබෙන අනිත්‍ය දුක්ඛනාත්ම ස්වභාවයත් ඒ වගේම මේ කියන පටිච්ච සමුප්පාද ස්වභාවය අන්න ඒ ටික ගැන දැනුම ඒ වගේ මේ ටික ගැන තිබෙන ඒ තථාගතයන් වහන්සේගේ දැනුම නොතිබිච්ච නිසා වෙන්නේ නැති කියලා හිතනවා ඒ දෘෂ්ටිය නැතුව ඉන්නේ නැත්තේ. ඉතින් අන්න ඒ ටික තමයි මට සාකච්ඡාව අතරතුරේ පුර හිතට ආවේ. තිරුවන් සරණයි සේනම ආත්මය. තිරුවන් සරණයි තිරුවන් සරණයි දිලුක් මහත්මයා ඒ වගේම බොහොම පිං ඔබතුමාගේ වටිනා අදහස්වලට මම ගෞරවයෙන් යොමු වෙනවා සීමති මහත්මයට මේගේ අදහස් මේ සූත්‍රය ගැන අපිට අපිට කතා කරන්න කියලා තිරුවන් සරණයි තෙරුවන් සරණයි. අතරම සෙන්න මහත්මයා කල්යාණ මිත්‍ර විවිධ පැතිවලින් අදහස් යොමු කරා. මේ සූත්‍රයේ අවසාන කොටස හරියට යනකොට මට හිතුනේ දැන් බුදුජානන් වහන්සේ සීල පිළිබඳව දේශනා කළා පැහැදිලි කරලා ඒ කරපු කොටස් ඒ බ්‍රාහ්මණය පිළිගත්තා වගේ තේරෙන්නේ ඒ කියන්නේ බ්‍රාහ්මණ තත්ත්වයට යන්න නම් මේ ආකාරයට පස්පව් වලින් වැළකීලා ඒ ඒ ආකාරයට ඉන්න ඕනේ බවක් සඳහන් වුණා අකුසල් වලින් තොරව ඊළඟට සමාධි වශයෙන් මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා වශයෙන් සමාධි කොටස ගැන පැහැදිලි කරා උන්වහන්සේ ඊළඟට ප්‍රඥාව වඩන ආකාරයක් ගැන සඳහන් වුණේ නැහැ වගේ තේරෙන්නේ ඒක මම සමාජයට වැරදි වෙන්න පුළුවන් නිවැරදි කරලා දෙන්න සතුටුතුමා. එතකොට ඒ කියන්නේ මේ සමහර විට බුදුජන් වහන්සේට තේරුණාද දන්නේ මේ අය ධර්ම අවබෝධයේ චතුරාර්ය සත්‍ය අවබෝධය දක්වා යන්න බැරි දෙන්නේ කියලා හිතලද එහෙම නැත්නම් වෙන අවස්ථාවක අය යොමු වෙයි කියන අදහසින් හරි ඒ වගේ අදහසකින්ද කියලාත් හිතුණා. මොකද බ්‍රහ්ම විහාර කියලා කිව්වහම ඒවා සමත වශයෙන් වඩලා ඊළඟට විදර්ශනා සම්බන්ධව සඳහනක් කරලා නැද්ද කියලා හිතුණා. ඒක තමයි මට මේ දේශනාවේ අන්තිම හරිය කියවගෙන යනකොට තේරුනේ. ඊළඟට බුදුරජාණන්සේ බ්‍රහ්ම විහාර දේශනා කළා ඉවරුණාට පස්සේ බ්‍රහ්මයා ළඟට යන්න ඒවෙන් පුළුවන් කියලා ඒකේ කිව්වහම මේ බ්‍රාහ්මණය දෙන්නත් අර යටි කුරුකුල දෙයක් උඩු කුරු කළා ආදී වශයෙන් කියලා දේශනාව නිමා කළා තියෙනවා. එතන පොඩි ගැටලුවක් ඇති වුණා. කල්‍යාණ මිත්‍රිගෙන් ඉල්ලා හිටිනවා එතන ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න. ත්වන් සරණයි. කොතනද ගැටලුව ඇති යුනේ ඒක අයි පැහැදිලිව කියනවා සතහිතු මා දැන් මෙත්තා බ්‍රහ්ම විහරණේ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා ගැන සඳහන් කරලා තියෙනවා එතකොට ඒවා ඒවා සමත කමටහන් නේද? එතකොට සමත වශයෙන් කරලා විදර්ශනා වඩලා ප්‍රඥා භාවනා වඩන හැටි සඳහන් වෙනවද කියන ප්‍රශ්නේ තමයි තිබුණේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි මම හිතන්නේ සත්‍යජිතුමාගෙන් අපි හැමෝම බලාපොරොත්තු වෙනවා. එයි මේ බුදුහාමුදුරුවෝ ප්‍රඥාව ගැන මේ සූත්‍රයේ ඒත් මේ යොමු කිරීමක් කළාද කළේ නැත්ද ඒකට හේතුව මොකක්ද කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් බොහොම පිටතරසන්න. ඉදයි සම්මා සම්බුදු සරණයි තථාගතයන් වහන්සේ නමස්කාර වේවා. අපි ඉගෙන ගත්තා මාළුන්ගේ සූත්‍රය. මහා මාළුන්ගේ සූත්‍රය. එතෙන්දී අට්ඨකනාගර සූත්‍රය. ගමු අට්ඨකනාගර සූත්‍රය. අට්ඨකනාගර සූත්‍රයේ මේ ආනන්ද හාමුදුරුවෝ මාළුජ්‍ය සූත්‍රය වගේම සත්‍ය අවබෝධයේ මාර්ග තමයි ඉදිරිපත් කරේ. මෙන්න මේ මේ මේ දේවල් කරනකොට කරන්න වෙනවා කියලා. તો පළවෙනි ධ්‍යානයේ තියෙන ඒ පස්ස වේදනා ඒ වගේ මානසිකාර වගේ ගති නැත්තම් ඊට පස්සේ පළවෙනි ධ්‍යානයේ තියෙන විතක්ක ਵਿਚාර සුඛේ කපීති සුඛේ ගත ඒවා අනිත්‍යතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සලතෝ කියලා විපස්සනාවට හර නංගිනවා විපස්සනා කරලා බලනවා ධ්‍යාන තත්ත්වෙමින් නැත්නම් ඒක බලනවා කොහොමද කියලා තේරෙනවා ඒක තමයි විපස්සනා කරනවා කියන්නේ. ඒ විලාවේ මානසයේ තියෙන ඒවා හොයලා බලනවා. ඒ විලාව යථා භූත ඥාන කියන්නේ තියෙන දෙයක් තියෙනවා කියලා නෙවෙයි. ඒ වෙලාවට භූත වෙච්ච දේ යථා භූත වෙච්ච දේ කියන්නේ සිදු වෙච්ච හැටි ඒ වෙලාවේ. මේ ප්‍රතිපල නිසා මේ தත්ත්වය දැනට ඇවිල්ලා තියෙනවා නම් ඒ ඇවිල්ලා තියෙන தත්ත්ව බලයෙන්ම තමයි විපස්සනා කියන්නේ. එහෙම කළාම පළවෙනි ධානය ප්‍රත්‍යාබෝධය මාර්ගයේ පියවර කරගන්න පුළුවන්. එහෙම දෙවෙනි ධ්‍යානටත් කියනවා. ඊට පස්සේ හතරවෙනි ධ්‍යානෙන් පස්සේ කියන උපේ රූපාවචර අරූපාවචර ආයතන වල තියෙන මං කියන්නේ ඒක ධ්‍යානෙකට අරූපාවචර ආයතන වල තියෙන තත්ත්වයන්ුත් බලනවා. හතරවෙනි එකට යන්න නිවසන්නා නාසඤ්ඤාත. ඊට පස්සේ මේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ඒ ඒ ඒ ඥාන தත්ත්වයටත් ඇවිල්ලා ඒවා ඥාන නෙවෙයිනේ එතකොට අපිට අප්‍රමාණ චේතෝ විමුක්තිය කියලා ඒකට කියනනම් ඒ අප්‍රමාණ චේතෝ විමුක්ති දැන් ඇවිල්ලා ඒකේ තියෙන දේවලුත් ඒකේ තියෙන ගුණාංගත් සියල්ලම අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගන්ධතෝ සල්ලතෝ හැටියට ඒකට බලනවා. ඒ බැලුවාම සත්‍ය අවබෝධය වෙනවා කියලා. එතකොට ওই ප්‍රශ්නේ හැටියට තේරුම් ගත්තොත් ඒ අට්ඨකනාංගර සූත්‍රයේ හැටියට මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන මේ අප්‍රමාණ චේතෝ විමුක්තිය. ඒවා ඒවා බ්‍රහ්ම තත්ත්වයට සම්බන්ධ වෙන්නේ ඊතේ. ඒ චේතෝ විමුක්ති કોઈ අපි පාචර වචෙන් තම විපස්සනා කරනවා. විපස්සනා කළ සත්‍ය අවබෝධය කරන්න පුළුවන්. ඒක අට්ඨිකනාගර සූත්‍රයේ බොහෝ පැහැදිලිවම දේශනා කරනවා. ඒ අරූප තත්වයට යන්න කලින් තමයි ඒක මහන්සිතින් දේශනා කරන්නේ. එතෙන්දි දේශනා කරන්නේ අර අනි අර මාළුන්ගේ සූත්‍රයේ කියපු හැටියට ඒ අනිත්‍යතෝ දුක්ඛතෝ රෝගතෝ සල්ලතෝ ඒ වචන ටික නැහැ. ඒ தත්වයක් අபிසංකතයි අபிසංතේතිතයි. මොනවා හරි දෙයක් අபிසංකත නම් අபிසංචේතිත නම් අපි දන්නන වචනේ දැන් මනසින් සකස් කරග තත්ත්වයක්. ඒ මේ මනෝ කියන එකේ අර දැන් ඔය කියපු පංච නීවරණ හූරලා පැත්තකට දැම්මහම එන සුද්ධ තත්ත්වය. හැබැයි එතකොට ඒ ඉතින් පස්සේ ඥාන වලට යන්න පුළුවන්. නමුත් ඔන්න මනසට තියෙන තව හැකියාවල් තමයි මෙත්තා කරුණා මුදිතා වගේ උපේක්ඛා කියන තත්ත්වයන් පතුරවන්න පුළුවන්. එතෙන් තියෙන සජීවී ගුණ බවක් මේ ලෝකයට එක්ක. ඒකයි බ්‍රහ්ම කියන தത്വෙට යන්නේ. ඒ බ්‍රහ්ම ලෝකයට ආදරය ඇති කෙනෙක් එතකොට. එතකොට මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා තදටම වැඩුවාම ඒක අபிසංකත අபிසංචේත දෙයක්. ඒකේ ඉහළට පෙන්වාම අප්‍රමාණ චේතු මුත්‍යක් ඒකේ ඒ චේතෝ මුත්‍ය ප්‍රතිඵලයේ වෙන්නේ මහා බ්‍රහ්ම වෙන එක. බ්‍රහ්ම කායික දේව කිව්වේ ඒකයි. අර පරිණිමිත වශවත් තියෙන බ්‍රහ්ම කායික දේව කියලා කිව්වේ ඒකයි. රූපාවචර බ්‍රහ්මයේ සත්වට හිතන්න ඕන තැනක් ඉතින්. පළවෙනි ධානයෙන් බ්‍රහ්ම පරිසජ්ජන බ්‍රහ්ම පරිස වෙනවා එහෙම කියලා කියන එකද මේකද මොකද්ද කියලා හිතලා බලන්න ඕන කතාවක්. ඉතින්දි අර සාරිපුත්තාරු දරංජානි ඇත්තට කියලා දුන්නා වගේ බුදුජන් වහන්සේ ඒ වෙලාවට එයා කැම එයාට කැමති තැන තමයි පෙන්වන්නේ. ඒකට පරම සත්‍ය අවබෝධය කැමැත්තෙන්ම ආව නෙවෙයි. එයාලා තෝරුනේ ඒ කට්ටේ යත්‍රි වාදී ආව උගත් බ්‍රාහ්මණ වෙන්නේ පොක්කරසාතිගේ මාර්ගයේ ධාරිකාරුක්කගේ බ්‍රාහ්මණයද හරි කියලා. ඉතින් තථාගතයන් වහන්සේගෙන ගෞරවයෙන් ආවේ ඉතින් උන්වහන්සේ යත්තන් එතනින් අතර කළා ඉතින්. ඒ සූත්‍රයේ හැටියට. ඒ කට්ටේට අමතක වෙන්නේ නැහැ කොහොමද? ඒක අපිට මතක තියෙන්න ඕනේ අර තායන දේවපුත්ත ගැන අපි කිව්වේ. ඊට පස්සේ කොහේ ආයේ බුද්ධ භාවයට පත්වෙච්ච කෙනෙක් આવුත් එහෙම ඒ පැත්තට ඇදුම් කරනවා ඒ මැග්නට් පවර් එක තියෙන හින්දා ඒකින්ද අර දැන් කලින් කල්යාණ මිත්‍යෙක් සදාන් කළ හැටියට පංච උපාදානස්කන්ධය ළඟට එන එක තමයි වඩා හොඳ ඒ විල්ලබ හොයලා බලන එක හරලා මොකද ඔය කුයික් කරන්නේ ඒ පංච උපාදානස්කන්ධයත් එක්ක. ඒ සංඛාර උපාදානස්කන්ධයෙන් තමයි ඒක අபிසංකත අபிසංචේති කියලා දන්න කම නිසා තමයි කල්ප කෝටි ගණක් තියෙන තැනට යන්න කැමති. නමුත් තථාගතවරේ කැමතිසෙම ලේසිම දේ තමයි උපාදානස්කන්ධ හොයන්නේ. මේ බ්‍රහ්ම තත්වයක් හොයාගන්න එකත් නරකම දෙයක් නෙමෙයි. ඒ ටිකක් එහාට තියෙන දිව්‍ය ලෝකයට යනවට වඩා ටිකක් මනස ඊට වඩා දියුණු තත්ත්වයක්. කාම තත්ත්වේ පව කරගෙන යනවා. නැත්තම් කාම නැහැ ඒකට. දිව්‍ය තත්ත්වය කියන පරිමිත වසවත්ති දක්වා යන ඇත්තන්ට කාම තියෙනවා. මගුල් සක්වල හින්දා ඒකට. අමුතර ඇත්තන් අපි අපි දිවි ලෝකයන්ට තියෙන අදහස දා උතුම් දෙයක් වෙනවා මෙත්තා කරුණා මුත උපේක්ඛාව එතන තියෙන මේ ලෝකෙට සේවයක් කරන්න පුළුවන් ගතිය ඒකින් පිරිපුන් වෙනවා ඒකින් පිරිපුන් වෙනවා ඒ ධ්‍යාන තත්ත්වයේ යත්තන්ට එනවා එතකොට දැන් ලෝකයේ ගැන කරුණාව තියෙනවා නම් ඒකත් හිතේ තියෙන කොහොඳයි නමුත් බුදුහාමක භවයේ තප්පරයකටවත් වර්ණනා කරන්නේ නැහැ කියන්නේ. කොත්තනත් භවේ තමා කාම භවේ රූප භවේ අරූප භවත. දුකට හේතුව වෙනවා හිතින්ද. මේ සූත්‍රයේදී අපි දැනගන්න ඕනේ බුදුජන් වහන්සේ දන්නා යාට කියන්න ඕන දේ. ඒ කියන්න ඕන දේ කිව්වහම ඉතින් ආ කවදා හරි තත්ත්වෙට එනවා. උන්වහන්සේට කරුණාව තියෙන හින්දා තමයි ඒක වෙන්නේ. පුරුෂ ධර්ම සාර්ථකී වේකයි. සම්මා සම්බුදු සරණයි. සාදු සාදු දරුවන් සරණයි. ශ්‍රීපති මහත්මයට තව මොකක්ද අහන්න තියෙනවද? බොහොම පිං සේන මහත්මයා ඇත්තටම එතන තමයි මටත් පැහැදිලි කරගන්න තිබුණේ. ඒක පැහැදිලි වුණා. බොහොම පිං සතුටුයි තුමා බොහොම පිං. තෙරුවන් සරණයි මම ගෞරවයෙන් බුදුන මහත්මයාට ආරාධනා කරනවා ඔබතුමාගේ අදහස් මේ සූත්‍රාශ්‍රයෙන් අපට කියලා දෙන්න කියලා තෙරුවන් සරණයි තෙරුවන් සරණයි සිරුදනන්තම මේ මේකත් හොඳ මම හිතන්නේ අපි එක රාමු කොට කොට වෙනෙම නැතුව මේ විවිධ පැති වලින් මේ කතා කරන හින්දා මේක සෑහෙන වටිනා සාකච්ඡාවක් කියලා මට තේරුණා මේ එතෙදී සතිතුමනි මේ හුඟක් මමත් යම් කිසි දේවල් මේ දැනග මේ මේ බෞද්ධ පැත්තට කලින් අපිත් යම් කිසි දෙයක් ඒ පැත්තේ ස්ටඩි තිබ්බා අපේ මගේ ඒකෙදී බොහෝ දුරට සමහර කරුණු බෞද්ධ කරුණු ඒ වේදාන්ත වලත් සඳහන් වෙනවා. ඒ කියන්නේ සංස්කාර කියන එක සංස්කාර දුක කියන එක ඒක සඳහන් වෙනවා. සංස්කාර කියන එක දුකයි කියන එක. ඒ සංස්කාරය ඒගොල්ලෝ අඳුරගෙන තිබිලා තියෙනවා. ඉස්සරින්ගේ බ්‍රහ්ම කියන්නේ. එතන පළබ්‍රහ්ම කියන ඒ වචන යූස් කරලා තියෙනවා විවිධ අර්ථවලින්. ඒක අර සත්‍ය සම්මනේ මේවා දැන් බුදුහාමුදුරෝ දැන් මේ මෙතනත් ඒ අදාළ පුද්ගලයන්ට ඕන කරන විදිහේ මේ දේශනාවක් මේ කරලා තියෙන්නේ. ඒතකොට බුදු කෙනෙක් කියන එක කවුද කියන එක අපිට මේ සෑහෙන්න අවබෝධ කරගන්න පුළුවන් සූත්‍රයක් මේක නැත්නම් ඒක රාමෝකට බුදුහාමුදුරුවෝකට කරන බෞද්ධ කියන එකට. අර එහෙනම් තමයි අපි අර එහෙම කැමැති ගතියක් තියෙනවා. ඒමාට ඒ අදාළ පුද්ගලයාට අදාළ විදිහේ දේශනා කියන තත්යෙන් තව තත්ත්වය උසස් කරගන්න පුළුවන් ක්‍රමයක් තමයි මෙතන පැහැදිලි වෙන්නේ. ඒකෙන් එහා යන්න බැරි කෙනෙකුට හරි එතන දැඩිව යම් කිසි දෙයක් අල්ලන් ඉන්න කෙනෙකුට සංස්කාර දැඩිව අල්ලන් ඉන්න කෙනෙකුට එතනින් පල්ලහැට නොවැටි, දික්කයකට නොවැටි එතනින් උඩට යන්න පුළුවන් ක්‍රම දේශනා කරලා තියෙනවා වගේ එකක් තේරෙනවා. එතකොට මේකේදී ඒ ධර්ම කියන එක වුණත් අත් දැන් මෙතන සූත්‍රයේදී වුණත් බුදුහාමුදුර මෙතන මේ මේ පුද්ගලයන්ට අදාළ මේ විදිහේ තේරුමක් මේ දේශනාවක් කරලා තියෙනවා වගේ අරතේ අර්ථවල සෑහෙන්න ඒ පුද්ගලයන්ට අදාළ විදිහට දේශනා කරලා තියෙන එකක් තමයි දැක්කේ මහ බ්‍රහ්මයාගේ தත්ත්වය එහෙමත් කියලා තියෙනවා පාට බ්‍රහ්ම කියලා කියනකොට ඒ ඒකට එහා ගිය යම් කිසි தත්ත්වයන් පැහැදිලි කරලා තියෙනවා මට තේරුනේ සමහර වේදාන්ත වලින් තමයි බුදු කෙනෙක් පහළ වෙනවා කියන එකත් මතුවෙන්නේ ඉදිරියේදී බුදු කෙනෙක් පහළ වෙනවා කියන එක. ඒකත් යම්කිසි සම්බන්ධකමක් තියෙනවා වගේ එකක් තේරෙනවා මේ පැත්තේ බුදු කෙනෙක් පහළ වීමට. ඒ ඒකට අමතරව යම්කිසි පොඩ්ඩක් දීප්ති බලනකොට තේරෙනවා පසේ බුද්ධත්වයේ පැත්තට යන නඹුරු වෙන්නේ වේදාන්ත පැත්තෙන් සමා වගේ එකක්. ඒ අර බ්‍රහ්ම මහා බ්‍රහ්ම කියලා කියාගෙන ඇවිල්ලා ඒ අයම ඊට පස්සේ විමුක්තිය කියන එක සාක්ෂාත් කරයි කියන එක සඳහන් වෙන අවස්ථාවවලදී තේරෙනවා මේ පසේ බුද්ධත්වයේ තමයි ඒගොල්ලෝ සඳහන් කරන්නේ කියන එක. දැන් බුදු කෙනෙක් පහළ වෙලා ඉන්නකොට පසේ බුද්ධත්වයක් සඳහන් මේ එහෙම වෙන්නේ නැති නිසා අපිට අවබෝධ කරගන්න බෑ. හරියටම ඒක මොකක් මොන වගේ තත්ත්වයක්ද ඒක තියෙන්නේ කියන එක. ඒ අවබෝධය එතකොට පොඩ්ඩක් හිතන්න පුළුවන්කම තියෙනවා සංසන්නාත්මක බලද්දී මේක මේ ඒ කියන කර්ම හැටියට ඒ ඊට පස්සේ සංස්කාරවල ඒ දුක දකිනවා ඊට පස්සේ ඒක අනිත්‍ය කියන එකත් අනාත්ම කියන එකත් අවබෝධ කරගන්න ගැතිය ඒ පැත්තෙන් තියෙනවා හැබැයි ඒක මුලදී වචන වල අර කියන්නේ පසෙබුදු කෙනෙකුගේ වචන කියන්නේ ප්‍රකාශ කරන්න බැරි ගැතියක් තියෙන නිසා ඒ හරියටම සඳහන් වෙන්නේ නැහැ ඒවා. ඒ වුණාට ඒකේ යම්කිසි දෙයක් තියෙනවා. ඒකේ ඒ එහෙම අර අර කිව්ව විදිහට විදර්ශනාවෙන් ප්‍රඥාවට යන පැත්තකුත් තියෙනවා කියන එක තමයි තේරෙන්නේ. ඒකෙන් අර කැටගරයිස් වෙන්නේ නැහැ ඒක මේ නොවැඩි යුතු මාර්ගයක් වගේ එකක් තේරෙන්නේ නැහැ. හැබැයි බුදු කෙනෙක් පහළ වෙලා ඒ කියලා තියෙනකොට පහසුවක් තියෙනවා. ඒ අර බුදුහාමරේ අර සම්පූර්ණ ආයාසය අපිට සෑහෙන පහසු කරලා දීලා තියෙනවා. දෙලින්ම සංස්කාරවල අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක ලක්ෂණ තුනම පැහැදිලි වෙනවා. අතනදී මුලදී ඒගොල්ල සාස්ත්‍රයෙන් හරිය අමාරුවෙන් හරිය ඒක දැනගන්නවා ඒක දුකයි කියන එක. මේ සසරේ පරිසරණ එක තමයි දුකට හේතුව කියන එකත් බොහෝ දුරට අවබෝධ කරගෙන තියෙනවා. ඒගොල්ලන්ට ඒකට හේතුව ඒ භවයෙන් සමාහිත කියන එකත් හොයාගෙන තියෙනවා කොහොමද? භවයට හේතුව සංහාව කියන එක තමයි හොයාගන්න ඒගොල්ලන්ට බැරි වෙලා තියෙන. හැබැයි ඒකත් හොයාගන්න සත්‍යක් වගේ තේරෙනවා. මම හිතන්නේ අර පොසිබල් සත්‍යක් වෙන්න තියෙයි කියලා හිතනවා. ඉතින් මේකෙදී අපි අර කැටගරයිස් කරන්නවානේ අපි බුදුහාමුදුරුවෝ වුණාම මේ චතුරාර්ය සත්‍යම දේශනා කරන්න කළ යුතුයි කියන එකක් වගේ එකක් දරාගත්තේ නැත්නම් එතනත් ප්‍රඥාව දියුණුවන එකත් ක්‍රමයක් තමයි. ඒකත් මම හිතන්නේ ධානයක් වඩන්න බෑ ප්‍රඥාවන් පිටිනු වෙන දෙහිතුනොත් එහෙම. ඒ ඒ හතරෙනි ධානයට යන්න ඕනේ උපේක්ෂා භක්ති විහානේ වඩන්නමයි. එතකොට ලේසි නැහැ ඉතින් අර කියනවා වගේ කවුරුනා මුදිතා මෙත්ත කවුරුනා මුදිතා උපේක්ෂා කියලා කිව්වට උපේක්ෂාවට එනකොට එනකොට මේ හතරෙනි ධානය හතරෙනි ධානය සම්පූර්ණ වෙලා තියෙන්නේ. අර ඒ වගේ සත්‍යයක් තියෙනවා. අර ඒ එතන ප්‍රඥාව පැත්තෙන් බලද්දී සෑහෙන උසස් මට්ටමක් කියලා තමයි තේරෙන්නේ. සමහර මන්ත්‍රවල වලදී ඒගොල්ලෝ පාවිච්චි කරන මූල මන්ත්‍ර හරි ගායත්‍රි මන්ත්‍ර වගේ මන්ත්‍රවල ඒ සමහර පල්හාය ඒවට එක එක තේරුම් දෙනවා ඒකට මැදමත් එක තේරුමක් දෙනවා ටිකක් වැඩියෙන් ඉස්සරහට ගිය අය තව තේරුමක් දෙනවා ඒකට ඉස්සරහට ගිය අය දෙන තේරුම අර ධක්ම කියන තේරුමට දෙන තේරුම බොහෝ දුරට ඉතින් අර විමුක්තිය කියන එක ලං කරලා දෙන්න තේරුම් වගේ එනවා. එහෙනම් ඉතින් මේක හොඳයි මේ කතා කරන එකත් ඉතින් මේක අපිට ගන්න තියෙන දේ තමයි ඉතින් අපිට පහසු කරලා දීලා තියෙනවා මේ මහා බ්‍රහ්ම කියන තැනකටත් එහා යන්න පුළුවන් ඒ පස්සේ වෙන්න තියෙන අවස්ථාවන් වගේ හුඟක් ඉස්සරහට කැප වෙලා වැඩ කරන්න තියෙන දේ අපිට මොනවත් දිනකට අහන්න හම්බෙලා තියෙනවා මේක සංස්කාරවල අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක. සංස්කාර කියන එක අපි ඉස්සලම අඳුර ගත්තා නම් ඉතින් ඒක ඇත්තටම මේ ගැටු සහිත තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ කියන එක ඉතින් මේක අපි උත්සාහ කරොත් ඉතින් මොකද්ද මේ සංස්කාර කියන එක හරියට අවබෝධ කරගන්න. ඒකට ඒවට පැහැදිලි වෙයි කියලා හිතනවා. ඉතින් ඒක තමයි මගේ තේරුම. තිරුවන් සරණයි බොහොම පින් ප්‍රවර්තන ඔබට මාගේ අදහස්වලට මම ගෞරවයෙන් ආරාධනා කරන රොෂාන් මහත්මයාට අපත් සමග එකතු වෙලා ඔබතුමාගේ අදහස් බෙදා ගන්න කියලා තිරුවන් සරණයි. තිරුවන් සරණයි. ඇත්තට මේක අද සූත්‍ර දේශනාවෙන් අර බුද්ධ ආගමේ කට්ටිය ගොඩක් වෙලාවට බිරිවිල ලෝකේ යනවා කියලත් වගේ ඒ කියන්නේ මේ අද අපි හරියට කරනවා නම් සීලේ සද්ධාව ප්‍රගුණ කරලා ඊට පස්සේ ඒ විදිහට යන්න ඕනේ කියන එකයි මේ කියලා තියන්නේ ඊළඟට දැන් මේ සූත්‍රයේ ප්‍රශ්නයක් නැගුණා ප්‍රඥාව කොහොමද දියුණු කරගන්නේ කියන එක. ඒක මට මට හිතෙන විදිහට දැන් මොකද සප්තබොච්චංග ධම්ම වගේ ඔය ප්‍රීතිපස්සද්ධි එහෙම ඇති වෙලා ඒ කියන්නේ මොකක් හරි ක්‍රමයකට ඒක මේ මට හිතෙනවා මේ අර මුලින් කරන වීර්ය දාලා මේ අර එක්කෙනාගේ පෞරුපින් අනුව තම තමන්ට යන මාර්ගයේ අපි අහලා තියෙනවානේ අර මේ සමහරුන්ට රේසින් යන පුළුවන් සමහරුන්ට ටිකක් අමාරු වෙනවා ඒ කියන්නේ ඒවට වචන එහෙම මට නම් මතක නැහැ කිව්වා මේ එතකොට දැන් ඒ අන්තිමටම ප්‍රඥාව කියන එක අපිට කියනවා වැඩෙන දෙයක් කියලා. ඒ කියන්නේ බෙද. බලෙන්ම වඩන්න ඕන අවශ්‍යතාවයක් නැති වග තමයි මට තේරලා තියෙන්නේ. කියන්නේ අපි නිකන් මොලේ පෑදෙනවා කියලා වගේ ඒ කියන්නේ අපිට දැන් දැනට උනත් සාමාන්‍ය සුළු වශයෙන් අපිට හිතෙන්නේ අපි මොනතරම් මෝඩද ඉස්සර දැන් දැන් ඊට වඩා දැන් මේක තේරෙනවනේ කියන්නේ මේ ඒ කියන්නේ ප්‍රඥාව වැඩි වෙලා. ඒක මේ පැහැදිලි කරන්න අමාරුයි මම වැඩි වුණාට වඩා කියන්නේ නැතුව මෙතනින් නතර වෙන්නම්. එතනදී මට තේරුනේ ඒකයි. ඒකට ඇත්තටම දැන් විපදනයක අහපු නිසා සත්‍යීතුමා ඒක පොඩ්ඩක් පැහැදිලි කරොත් හොඳයි. මොකද අන්තිමව ප්‍රඥාව කියන එක තමයි අවශ්‍ය තියෙන එක තමයි ප්‍රඥාව කියන එක කොහොමද වර්ධනය කරගන්න අවශ්‍යයි. වර්ධනය වෙනවද වර්ධනය කරගන්න ඕනේද? ඒක කොහොමද වෙන්නේ කියන එක. ඊළඟට දැන් අද සූත්‍රයේ අර මාර්ගයේ තව දෙවි ලෝකයේ බ්‍රහ්ම ලෝකයේ කියන්නේ විදිහට ඒ ඒ ඒ පැත්ත ගැනත් මට එච්චර අවබෝධයක් තිබුණේ නැහැ ඒක තේරුණා මේ එහෙනම් මම නතර වෙන්න සම්මා සම්බුද්ධ සම්මා පෙරවන් සරණයි බොහොම පිං රසන් මහත්මයා අපි චන්දන මහත්මයාට යොමු වෙමු මොකද චන්දන මහත්මයා ටිකක් පරක් වෙලේ මේකට සහභාගී වුණේ ඔබතුමා මම හිතන්නේ අපි පසුගිය සාකච්ඡාවට සම්බන්ධ වෙන්නේ නැති තේවිච්ච සූත්‍රය ගැන අපි සාකච්ඡා කරන්නේ චන්ද්‍ර මහත්මයා ඔබතුමා ඒ ගැන ඒ ඔබතුමාගේ අදහස් පොඩ්ඩක් ඒ සූත්‍රය අස්වෙන් කියන්න කියලා ආරාධනා කරනවා තිරුවන් සරණයි. ආ තිරුවන් සරණ කියලා දෙනවා තමයි මේ මම ඇත්තටම මේ සහභාගී වුණේ මේ මේ පොඩ්ඩකට කලින් ඉඳලා මම කලින් අහගෙන හිටියේ නෑ එහෙනම් මේ සේන මහත්මයා මේ මට යම් අදහසක් ප්‍රකාශ කරන්න මේ වෙලාවේ නම් ඒ තරම් අදහසක් නෑ තේරුම් සමයි. තෙරුවන් සරණයි බොහොම පින් ඔබතුමාගේ මේ තමයි අදහස් වලට මම ගෞරවයෙන් ආරාධනා කරනවා අපේ නිර්මාතෘ අපේ දල්වත් මහත්මයාට ඔබතුමා ගේ අදහසුත් අප වෙත ඉදිරිපත් කරන්න කියලා තිරුවන් සරණයි. තිරුවන් සරණයි සෙනු හතරෙන්දනටම මමත් විශේෂ අදහසක් නෑ මම බොහොම සාවධානව සම්දීකම ඉන්න තමයි කැමැත්ත දැක්වී මේ බුදුන වහන්සේ බොහොම හොඳින් කාරණාවන් පැහැදිලි කළා. අර ඉස්ලාම පදුසරි මහත්මයා අහලා විසඳගත්තේ කාරණාව මට මම සතිස්තුමා ඊට පස්සේ සීමිති මහත්මයාට ඇහුවට පස්සේ මට පැහැදිලිවීමක් කළා. නමුත් ඒක ඒක ගැන පොඩ්ඩක් පක්ෂි මහත්මයාට සම්බන්ධ කරගෙන මම මේ තවදුරටත් අහගන්න කැමතියි. මොකද මම දන්නවා පක්ෂි මහත්මයා මේ ක්‍රමයේ යොමු කරලා ටිකක් අවධානය යොමු කරන කෙනෙක්. මෛත්‍රිය වැඩිම කියන කාරණාව වෙන සතර සතර බ්‍රහ්ම කියන දීර්ම කියන කාරණාව තුළින්ම කෙනෙකුට පූර්ව වශයෙන් සත්‍ය අවබෝධ කර ගැනීමට හැකියාවක් ඇත කියන කාරණාව ගැන පොඩ්ඩක් කතා කරන්න මම අහගන්න කැමතියි. මොකද මේ එහෙම නොවේ ඒක සමතු භාවනාව පමණක් මේ කියලා හිතන පිරිසකුත් ඉන්න නිසා මේ මම මේ පිළිමද පොඩ්ඩක් මෙතෙන්දී අවධානය යොමු කරගන්න කැමතියි මේ ප්‍රායෝගික ප්‍රයෝජනයක් සඳහා යොදා ගන්න පුළුවන් පිරිසක් ඉන්න නිසා. පන්සි මාත්මයා ඔබතුමාට පුළුවන් ද අපිට පිළිබඳව කිසියම් ආලෝකයක් ලබා දෙන්න මේ සතර බ්‍රහ්ම විෂන් වැහිම ඒ මේ සුත්ලේශනාදී කියන විදිහ තරමට සත් මේ බ්‍රහ්ම කියන ඒ තැනක නතර වෙන්න පමණින් දෙයක්ද මොකද මෙතන මේකද කිව්වේ අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය දෙන්නේ ඉතින් එහා ගිය තැනක් බවට එහෙම නැත්නම් ඒක කොහොමද අපි යොදාගන්නේ පූර්ව සත්‍ය අවබෝධ කර සඳහා කරගන්න පුළුවන් දෙයක්ද කියන කාරණාව පරිශීලනය කරනවා. තිරුවන් සරණයි මම දන්න පමණින් මම සැකරින් කාරණා පැහැදිලි කරලා කියන්න උත්සාහයක් දරන්න. ඇතෙම ඒ අදහසේදී මුල් වෙන්න ඕනේ මේ සම්මාදිච්ඡයන කියන කාරණේ එහෙම නැත්නම් අපි මේ කුමක් ආරම්භය කුමක් බලාපොරොත්තුවද මේ මගට අවතීර්ණ වෙන්නේ කියන අර්ථය දැනුම අප සතුව තියෙනවා නම් ඒ එහෙම පසුබිමක ඉඳන් මේ මෛත්‍රිය වඩලා මෛත්‍රිය පසුපුරන්න පුළුවන් තරමේ මානසිකත්වයකට එනකොට ඇත්තටම අපි යම් සමාධියක තමයි එතකොට ඉන්නේ ඒ කාරණේදී අපි මෛත්‍රිය පතුරවන්න ආරම්භ කරපු තැනදී මුල් කාරණේ කරගත්ත තමන්ගේ මමය කියන කෙනා ගැන. එහෙම නැත්නම් අපි මෛත්‍රිය පැතුරුවේ පතුරවන්නේ කා තවත් කෙනෙක් අයවලුන් වෙනුවෙන් කියලා හිතන නිසා එහෙම එහෙම අරමුණක් අරගත්ත නිසා ඒ කුමක්ද කියලා විමසීම ආරම්භ කරන්න සිද්ධ වෙනවා. මම කිව්වේ කවුද? එහෙම නැත්නම් මම මගේ දෙමව්පියන්ට ආදි සහෝදරයෙකුට ආදි මෛත්‍රිය යොමු කරා නම් ඒ එතකොට ඒ ඒ ඒ කවුරුන්ද? ඒ පුජ්‍යලත්වය මොකද්ද කියන කාරණේ ගැන විමසන්න යෙදෙන යොමු වුණොත් ඒ ඒ යොමු වීම තුළ කාය අනුපස්සනාව තමයි මූලිකම එළමෙන්නේ. ඒ කියන්නේ එතකොට අපිට ධාතු මනස්කාරයටම යොමු වෙන්න පුළුවන්. අපිට මේ විදිහට සතර සතිපට්ඨානය මේ තුලින් වඩන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ අපි ප්‍රඥාවයි වඩන්නේ. ඒ කියන්නේ අපි එතකොට යන්නේ විපස්සනාවට. ඉතින් එතකොට අපි මූලිකව කිව්වොත් අපි මෛත්‍රිය වැඩිම තුලින් අපි එක තැනක නවතින ගමනක් යන්නේ කියලා ඒකට ඒකට හේතුව වෙන්නේ අපිට මුල් දැනුමක් නොතිබුණොත්. අපි යන්නේ කොහෙද කියලා එහෙම නැත්නම් අපිට සම්මා දිට්ඨිය අපිට අරමුණක් නොතිබුණොත් තමයි එවැනි කාරණාවක් වෙන්නේ. අපි අරමුණකින් යුතුව මේ වැඩේ පටන් ගත්තොත් අපිට මේ විදිහට නිර්වාණය දෙසටම ගමන් කරන්න අවස්ථාව තියෙනවා කියලා මම සැකවින් කියන්න පුළුවන්. ඒ වන් සර්ණයි. පරිත්‍යාග සර්ණයි පරමසුනාත්නේ. අපි සත්‍යතුමාට ලියොමිලයි කරනවා ගැන තව චුට්ටක් දැනගන්න පුළුවන් නම් සත්‍යතුමානේ දැන් මෙතෙන්දී අප දැන් මේ කාලයේ අහන ධර්ම දේශනාවක්ම ශුන්‍යතාව ප්‍රතිසංයුක්ත පැත්තට යනවා. ඒක හොඳයි. අර මහා මාළුන්ගේ සූත්‍රයේදී මාළුන්ගේ පුත්තු සූත්‍රයේදී මාළුන්ගේ සූත්‍රයේදී බුදුහාමුදුරු දේශනා කළා ඒ අවසානයේදී මේ වෙනසක් තියෙන සමහර අය ප්‍රඥා මිසයි සමහර අය චේතෝ විමුක්ත වෙනවා කියලා. අපි හුඟක් වෙලාවට ප්‍රඥා විමුක්ත පැත්තට තමයි නිබුරලා තියෙන්නේ. තේරවාදත්තු. ඒකට නිබුරලා තියෙන්නේ. එතෙන්දි විශේෂයෙන් සීපත් කරගත යුතු කරුණක් තියෙනවා අර කොච්ච ගොත්තත් කියපු කතාව. සබ්බන් අතීති අනේකවන්තු සබ්බන් අතීති අනේකවන්තු. තොතේ තෙන් නොගිල්ලා Nirodhe sa samudhe දකින්න ඕන. ඒක ඒකේ පසුබිමේ තියෙන්න අපි. මෛත්‍රියේදී පිට අප්‍රමාණ ප්‍රතිරෙන්ත හදනකොට සත්වභාවය එතෙන්ට තියෙනවා. සත්වභාවය එතෙන්ට එනවා. විපස්සනාවක් නෙවෙයි කරන්නේ තියෙන සත්වභාවයක් තියෙනවා. කරුණාවක් තියෙන එක මේ පිටේරෙනවා. නැත්තම් සත්‍ය අවබෝධය කරවන්නට දුක් විඳින සත්‍යයක්වත් නැහැ. නැහැනේ කියලා හිතුවොත් එහෙම හිතෙන් අතර වෙනවා. ඒ නිසා මේ සත්ත්ව ප්‍රජාවක් විඳින දුකක් තේරෙනවා. ඒ තේරෙන්නේ කොට හින්දා තමයි මෙත්තා අවශ්‍ය වෙන්නේ. ඉමේ සත්තා අවේරා අභ්‍යාපඤ්ඤා සුඛියත්තානම් පරිහරාත. ද්වේෂය නිසා විඳින දුක තේරෙනවා. දැන් අප ඒතෝට කරුණ ඒතෝට මෙත්තා තියෙනවා. ඊට පස්සේ කරුණාව විස් කරුණාව උදව්වක් වෙනවා මේ ඇත්ත මම මට මොකද කරගන්නේ අනිත් අයට මොනවද කරලා දෙන්න ඕනේ කියන අදහස. ඒවා ඉති ප්‍රතිවිච්ඡම දේවල්. අප්‍රමාණයි කිව්වේ ඒකයි. ප්‍රමාණ කතං කම්මං නැවති කිව්වේ ඒකයි. දැන් ප්‍රමාණවත් කරපු දෙයක් නැහැ. ඒ ඒවා අත්‍යවශ්‍ය දේවල් හැබැයි. මිත්‍යා කරුණා මිත්‍යා උපේක්ඛා. ඊට පස්සේ මුදිතාව. මුදිතාව නැති වුනහම ඊර්ෂ්‍යාවට අහු වෙනවා. අපි සූත්‍ර ඉගෙන ගන්න හදන වැඩිපුර සූත්‍ර දන්නේ නැති දන්න කෙනා එක්ක විරුද්ධ මේ තත්ත්වයක් කියනවා. අපිම යන මාර්ගයේ තව කෙනෙක් වැඩිපුර ධ්‍යාන ගැන කතා කරොත් අන්තයෙන් යාට ධ්‍යාන ගැන කතා කරන්න තියෙන අයිතිය මොකක්ද කියන සත්‍යෙට ඒ තරමටම අපි එක්තරා කැටගරයිස් එකකට දාලා තියෙන මේ ගෲප් එකට විතරයි ඒව ගැන කතා කරන්න පුළුවන්. ඒ මුදිතාව නැතිකම සායික වෙන්නේ. ඊට පස්සේ සමහර තැන්වලදී අපි උපේක්ෂාවෙන් වෙනවා. ඒවා කුසල චේතනා වගේ මේවා අර බ්‍රහ්ම විහාර හැටියට නැත්නම් බුදුහාමුදුරු දේශනා කරනවා කියනවා චේතෝ විමුක්ති. හිතන මාර්ගයෙන් කරගන්න පුළුවන් විමුක්තිය. ඔය මේ හිත හිත විමුක්ත කරගන්න. ඒව විශාල தත්වයක්. ඉතින් ඒ කියන්නේ අර අත්ිතාවේ කියනවා. හැබැයි අත්ිතාවේ ගියාට ඒක සමුදයක් හැටියට පමණයි දකින්න. සමුදය දැක්කහම නිරෝධය දැක්කහම අත්ිතාව නැති වෙනවා. සමුදය දැක්කහම නත්ිතාව නැති වෙනවා. නැත්තම් සම්බන්නත් අත්ථීත්‍යාමේකෝ අන්තෝ සම්බන් අත්ථීත්‍යාමේකෝ මා හිතන හැටියට කතා කරන්න හිතන හැටියට පොදු ඒ බැලුවාම පොදු පොදු මතකද පොදු පුදුදන තත්වයේ දිවි ලෝකේ නරක ඔය පල්ලෙහාම තත්ත්වේ ඉන්නේ ඒ කියන්නේ කාමවචර දිව්‍ය ලෝක සම්පති සහභ්‍යතාවට යන්න පුළුවන් බ්‍රාහ්මණයෝ Hindu කියලා ගන්න දෙපා එතෙන්ට. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛාවෙන් බ්‍රහ්මත්වයට යන්න පුළුවන් නම් බුද්ධ කියන ඒ මහෞත්තමෙන් වහන්සේ ගෞරවණයක් ඇතිව සම්මාදිට්ඨි සහිතව ඒක ලෝකෙට කරන විශාල උදව්වක් කරන කවදා එහෙම කරන්න පුළුවන්. ඒ ඒකෙත් මෙත්තා තියෙන්න ඕන, කරුණා තියෙන්න ඕන, මුදිතා තියෙන්න ඕන, උපේක්ඛා. හැබැයි එතෙන්දී ඒකේ නිත්‍ය tattෙන් අරගන්න නැතිවෙන්න ඕන. දැන් මේ සූත්‍රයේදී වාසෙත් ඒකට බොහොම උතුම් ඇත්තෝ. එයා ඒ කතාවෙන් පස්සේ බුදුහාම කියවනේ මම බ්‍රහ්ම ලෝකයක් දන්නවා බ්‍රහ්ම ලෝක ගමන් මාර්ගයක් දන්නවා ඒ ගමන් මාර්ගයේ ගිහිල්ලා ඒකට පත්වෙච්ච ඇත්තොත් දන්නවා හරියට තමන් ඉපදිච්ච නගරයේ පාරවල් දන්න කෙනෙක් වගේ බුදුහාම එතකොට වාසෙත් වැඳලා එල්ලුවා එයා කිව්වා මේ බ්‍රහ්මයන්ගේ බ්‍රහ්ම සහභ්‍යතාවයට යන්ත මාර්ගය කියලා දෙන්න මේක මේ බ්‍රාහ්ම බ්‍රාහ්මණ ප්‍රජාව ගොඩගන්න කිව්වා. උල්ලුම් ප්‍රතිභවං භෝගෝතමෝ භංගෝතමෝ බ්‍රාහ්මණින් පදං කිව්වා. එතෙන්දි ඒත්තු ජාගිවන් දැන් අර ගංගේ එහාතර මෙහාට එන්න කියලා ප්‍රාර්ථනා කරන අර අර බ්‍රහ්ම දෙවියන්ට මෙහෙම එන්න කියලා කියන ඉන්ද්‍රට වරුණට මෙහෙට එන්න කියලා වච්චසාට මෙහෙන්නට කියලා ඒ විදිහට ඒ කියන එක නෙවෙයි උඩට කැමැත්තෙන් ඒක බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ එහා තීරේ මෙහා තීරේ ඉන්න කියලා ප්‍රාර්ථනා කරාට එන්න බෑ එන්නේ නෑ ඒක එතෙන්දි බුදුහාමුදුරුවෝ දේශනා කළා ඔන්න තථාගතවරයෙක් පහළව සීල සමාධි ප්‍රඥා. සීල සමාධි ටිකයි මෙතෙන්දි ගන්න විශේෂය. ඉන්ද්‍රිය සංවරය ඒ ඔක්කොම කියන්නේ කියලා ඇවිල්ලා විශේෂයෙන් නීවරණ නීවරණ වලට අහුවෙලා ඉන්නේ. නීවරණට අහුවෙලා ඉන්නවා. අප දැන් අද කතා කරන්නේ පංච උපාදානස්කන්ධයේ සහිත සූත්‍රයක් නෙවෙයි කියන එක මතක තියෙන්න ඕනේ. හැබැයි අපි දන්න හැටියට අර කලින් කල්යන් මෙතෙක් වෙච්ච හිතෙන්ට එල නතරින් මේ කොයි එකක් තියෙන්නේ එතන එතෙන්ට මිස් වෙලා. ඒ නිසා ඊට පස්සේ බුදුහාමුදුරුවෝ මෙයා සමාධි තත්වයේ දක්වා සුඛං පංච නීවරණ ඇති වුනහම පංච නීවරණේ අත්තින සම්පහිනේ අත්පස්සතෝ පාමග්ගංජාති පංච නීවරණ හැං වුණා ප්‍රමුත් භාවයට ඒ නිසා Tamanට අභියෝග කරන කෙලෙස් පහක් දැනගන්න ඕන මේක තමයි මට වැඩිපුර අරියාදු කරන්නේ කියලා ඒක දැනගන්නට වෙනවා එතු පමුදිතස්ස පීති පීති මනස කායෝ පස්සම්බති කායෝ පස්සම්බති පීති මනනකොට කාය සැහැල්ලු වෙනවා දැන් මේ දවස්වල ධම්මජීව ඇත්තගේ දේශනය අහනවා නම් ඇත්තන්ට ඒ උන්වහන්සේ බොහොම පැහැදිලිව සමහර කරුණු කිව්ව මේ නාම රූපවල එකතු අපේ ඒකටත් එනවා ඊළඟ ඊළඟ සූත්‍රවලට ඒ වෙලාවකට දැන් පාවිච්චි කරන නැඟක්කුත් තියෙනවානේ ඔලුවක් හමක් ලේ එක්ක යන හැඟක් තියෙනවනේ මෙතන ඒක අයින් කරන්න බෑනේ අපිට එතකොට මේ ශරීරයේ මේ බර අර වචනකී මේ ධරතය සංසිඳවා ගන්න මෙත්තා කරුණා මුත්තා කවක් උදව් වෙනවා. ව්‍යාපාදේ නැති වෙලා. නැති වෙලා කියන්නේ මේ දියවිල ගිහිල්ලා. අනාගාමී තත්ත්ව වෙලා නෙවෙයි. දැනට තියෙන මානසේ දැනට හැකියා කරන අම්මා තාත්තා වෙලා ඉන්න මානසේ. ව්‍යාපාදේ නැති වුනහම පංච නිවරණ එකක් නේ. ව්‍යාපාදේ නැති වුණාම මෙත්තාවත් වෙලෙනවා. හැබැයි මෙත්තාව කියන එක වැඩි කරන්න ඒකට වෙනම මාර්ගයක් ඇතුව අනිත් සත්‍යං ඒකට ගාව ගන්න. අනිත් සත්‍යං ගාව ගන්න. තවින්නම් සත්‍ය ප්‍රජාවක් දුකින් ඉන්න සත්‍ය ප්‍රජාවක් ඔළුවට දැනෙන්න ඕන. ඒ කතන්දරයක් විතර මතකින් නම් තේව හොඳයි. එක්කෙනෙක් බොහෝ ගුරුතුමා ළඟට ඇවිල්ලා බොහෝම හොඳටම ඉහළම හොඳම මම මේ පරිසරය සකස් කරලා දෙන්නේ එයා ඉහළයි කියලා මා කියන්ට නෙවෙයි හොඳම ඇඳුම් පැළඳුම් පැළඳුම් නැහැ හොඳම ඇඳුම් ඇඳලා තාම ඉහළම හොඳම මනස් ඇතිව කතා කරන තරුණ වී කාන්තාව. එයාගේ දුක කිව්වා. එයාට තියෙන තත්ත්වය. තාම කියන්න බෑ ගියතුමා කෙලින්ම කිව්වා ප්‍රශ්නේ කියන්න. තියෙන ප්‍රශ්නේ කියන්න මොකක් වුණත් කමන්නේ ඒක ලෞකික උනත් ආධ්‍යාත්මික තෝරන එකක් කමන්නේ කියලාට එයා කිව්වා. හොඳට හිතලා බලන්න ඕන කාරණා. එයාට හොඳම ශක්තියක් තියෙනවා. කියන්නේ කිසිම දෙයකින් අඩු නැති හැකියාවක් තියෙනවා. ඉතලම තත්ත්වෙින්ට පුළුවන් නිවසක් තියෙනවා. අතිශයින්ම ආදරය කරන සාම්පුරුෂෙක් ඉන්නවා. සාම්පුරුෂයාගේ ඥාතීන් නමුත් ඉතර ආදරය කරන්නේ ඔන්න එතින් තමයි හේතුව ආවේ. විවාහ වෙලා අවුරුදු 4ක් 5ක් ගත වෙලා දරුවෝ නැහැ. හිතලා බලන්න තරුණ කාන්තාව මාතෘභාවයට සම්බන්ධ වෙගෙන එනවා මාතෘභාවය අතුරුදහන් වෙනවා. මං කියන්නේ කොහෙලට තේරෙන්නට. මාතෘභාවයට සම්බන්ධ වෙනවා මාතෘභාවය සම්පූර්ණ වෙන්නේ නැහැ. මොනතරම් කාන්තාවක් හැටියට දුකක් ඇති දෙයක්. හැම කාන්තාවක්ම මෙති මාතෘ භාවයක් මාතෘ පදවියක් ලබන්නට කියලා සාමාන්‍ය කතාවෙදි කියන්නේ. එතකොට ඒ වගේ කෙනෙකුට අප දෙන පිළිතුර මොකක්ද? ඒ ගෞරවනීය ගුරුතුමා හැමතිස්සෙම ශූන්‍යතාවය කියන කියන්නේ නමුත් එතෙන්දී ඒකේ කිව්වේ නෑ සමහරට ප්‍රතික්ෂේප කරනවා ගෞරවනීය ගුරු ආධ්‍යාත්මික ගුරුවරේ හෘදය රෝග විශේෂඥෙක් වගේ තමයි. ඒ වුණාට බුදුහාමුදුරේ වගේ කෙනෙක්. ඒ වුණාට අර ගුරුතුමා කියන එක ලස්සනට සමහර විට සමහර අය ගේ නියපොති දිග වැඩි නම් ඒවත් කපලා දානවා ඒව කර කපන්න ගියොත් ඒවත් කපලා දාන ක්‍රමය කියලා දෙනවා කියලා. ඒ කියන්නේ මැනිකියා පිළිකියා தත්ත්වයේ ඒ විතත්ත්වෙ නෙවෙයි නමුත් එහෙම කෙනෙක් බවට පත් වෙන්න පුළුවන් කරුණාවයි. හදේ රෝගී විශේෂඥා නමුත් කාගේ හරි නියපොතු දිගේ නම් ඒ නියපොතු කපන හැටිත් කියලා යට නේල් ක්ලිපර් එකක් දෙනවා යාට. ෆයිල් කරන්න ෆයිල් එකක් දෙනවා. එතන තියෙන කරුණාව. ඉතින් අර අර අර වගේ අම්මා කෙනෙක් අම්මා කෙනෙක් කියනටත් බෑ කාන්තාව මාතෘත්වේ විනාශ වෙන්නෙන් පස්සරයක් මාතෘත්වේ දුරකඩටල මාතෘත්ව විනාශ වෙනවා කියන එක. හැබැයි ඒක තමයි ඊට පස්සේ සත්‍ය අවබෝධය සඳහා ඉන්ට උදව් කරගත්තේ. ඊට පස්සේ තමයි යා මේ බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා මේ ලෝකෙ අඩිය ගහන්න තැනක් නැහැ කියලා. නිබ්බිදානුපස්සනාවේදී එන්නේ අනිත්‍ය සංඥා දිනු කරනකොට එන්නේ අන්න ඒ தත්ත්වයට එන්න තමයි මනස දිනුත් ඒක නමුත් කරුණාව කියන එක මේ භාවනා මාත් යනකොට ඒක අයින් කරන්න එපා දාර්ශනික පර්වතයක් වෙනවට වඩා පර්‍යාප්ති පැලෑටියක් වෙන එක හොඳයි අනිත් පණ තියෙන ප්‍රෑටයක් වුණාම මේක නැගෙනවා එතකොට බුදුහාමරන්ගේ සාමුක්කංශික දේශනාවේදී දාන කතා, සීල කතා, සංඝ කතා. ඊට පස්සේ කාමානං ආදීන. ඒ කාම ආදීනව තමයි දකින්න තමයි නිසා අපිට වාසියක් තියෙනවා මේ මනස ඇරිච්ච නිසා කොහොම හරි පංච උපාදානස්කන්ධේ තේරුම් ගන්න. ඒකේ අනිච්ච දුක්ඛ අනත්ත තේරුම් අරගෙන බුදුහාමුදුරන්ගේ ගුණයක් දිනු කර ගන්න ඕනේ. බුදුහාම ගුණයක් එක්ක බුද්ධ සම්මා සම්බුද්ධ නේද කියලා. ඒ தත්ත්වය දියුණු කරගන්න. ඒ බුද්ධානුස්සතියක් අරගෙන සම්බන්ධ කරගත්තාම භවයේ සැලසුම් සහගත වෙනවා. භවයේ සැලසුම් සහගත වෙන අපිට වාසි වැඩි හින්දා. එතකොට දැන් මෙතෙන්දී වාසෙට්ටද බුදුහාම දේශනා කරන මේ විදිහට වෙන්න ඕන. හැබැයි බ්‍රාහ්මණවරු මේකට යන්නේ මහා බ්‍රහ්ම පරිග්‍රහ නැති මහා බ්‍රහ්ම විවාහ වෙලා නැහැ. නමුත් බ්‍රාහ්මණයෝ මෙහෙමයි කියලා යන්න හදන ඇත්තු විශාල ධනස්කන්ධයක් හොයාගන්න හදනවා. අත්තරින්ද කැමති නැහැ. ඒ නිසා තමයි උදාහරණ අත් දෙක බැඳලා සමහර අය අත් දෙක පිටිපස්සට බැඳලා කියලා කියන්නේ පංච කාමයන්ට සම්බන්ධයි. ගඟ ළඟට ඇවිල්ලා තියෙන්නේ අතෙන්ට පීනලා යන්න බෑ. මොකද අත් දෙක පිටිපස්සට කරලා බැඳලා තියෙනවා. ඒ කියන්නේ පංචකාමයට එක්ක සම්බන්ධ. දෙවෙනි උදාහරණ උදාහරණ කියන්නේ සමහර එක්කෙනෙක් කියනවා අචිරවතී නාර්ගියට එහාට යන්න එයා ඔළුව පෙරවන්න බුදු වෙනවා. ඒක හරියට නීවරණ වැඩි වෙලා වගේ. ඒකයි. ඊළඟට බුදුහාමුදුරු දේශනා කරනවා මාර්ගය මෙන්න තථාගත වික්ලෝකේ පහළ වෙලා මෙන්න මේ මාර්ගය දේශනා කරනවා. ඉතින් ඒකට තියෙනවා සීල. සීලේ ප්‍රධාන ඊට පස්සේ ඉන්ද්‍ර සංවරය තියෙනවා. ඉන්ද්‍ර සංවරයෙන් පස්සේ භෝජනේ මත් ජාග්‍රියාන ඊට පස්සේ අර අපිට ගන්න අනුස්සතිය මේ ශරීරයයි විඥානය දෙක වෙන් කරලා දකින්න එක විඥානය කියන්නේ ඔය ධම්ම ජීවිතයට කතන්දරයක් කියවා දෙවයි කියන ගන්න ඕන විඥානය භෞතිකයි කියලා කිව්වේ ඇයි කියන එක හොයලා බලන්න ඕන. ඒ ඒ වගේ දේ සමහරට හුම්කන් කියලා හිතලා බලන්න ඇයි කියලා ඒවා. කලින් සරේ ඊයේ සතිය පොඩි හඳු කියපු කතාව වලයි. ඒක වටිනාකම් තියෙන හොයලා බලනකොට. එතකොට ඉතින් දේශනා කරන ඊට පස්සේ ඒ කෝම තත්වයන්ට ඇවිල්ලා නීවරණ නැති වෙලා සුඛිත වෙලා සුඛී පස්යෙන් සමාජය ඇවිල්ලා සෝ මෙත්තා සහගතේන චේතස මෛත්‍රියත් එක්ක මිශ්‍ර වෙච්ච සිතක් දැන් තියෙනවනේ අපිට එහෙම සිතක් මොකද්ද දවසට පැයක් නැත්තම් හිතනකොට මේ ලෝකයන්ේ මේ බයිර නැතු ඉන්නවා නම් කොහොම හොඳයි කියලා මං හොඳින්ද නෙවෙයි මමත් ඒකෙන් බේරලා නැහැ සමහර වෛර නැත්තෝ ඉන්නවනම් කොච්චර හොඳද කියලා හිතනවා. මේ සත්ත අවේරා අභ්‍යාපජ්ජ අනීගා සුඛියත්තානම් පරිහරාන්ත. ඊට පස්සේ මෙත්ත කරුණා මුදිතා උපේක්ඛා ටිකට එන. උපේක්ඛාව පළමු නීවරණයේ විරුද්ධ පැත්ත කියලා මතේ තියෙනවා. පළමු නීවරණයේ අනිත් අංශය තමයි උපේක්ඛාව. එතකොට මේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා චේතෝ විමුක්ති වල වචනයත් උන්වහන්සේ දේශනා යම් ප්‍රමාණ කතං කම්මං ප්‍රමාණ කරන ලද කර්මයක් තියෙනවා මොනවා හරි අහවලාට මෙච්චරයි අහවලාට මෙච්චරයි කියලා වෙන්නේ නැහැ උපේක්ඛාවෙදිත් ඒවා නතන් තත්‍රාව ශිස්සති මේ ප්‍රමාණකත කර්ම ක්‍රියාවලියක් එතෙන් ඉන්නේ නැහැ නතන් තත්‍රාව තිත්තති ඉතිරි වෙන්නේ නැහැ තියෙන්නේ නැහැ අයංකෝ වාස්‍යයට බ්‍රහ්මාන සහභ්‍යතාය මාර්ගු මෙයයි බ්‍රහ්ම සහභ්‍යතාවයට මාර්ගය කියලා එයාලා හිතන වචන වලින් කියන්නේ මේ එයාලා බ්‍රහ්ම සහභ්‍යතාවය කියලා හිතන නිසා නැත්නම් අපි හිතවන ගත්තොත් එහෙම සාම්ප්‍රති මහා බ්‍රහ්ම තත්වයට යන්න ඕන නැත්නම් බ්‍රහ්ම තත්වයට යන්න ඕන නම් බ්‍රහ්ම විහාර තියෙන්න ඕන යථා බ්‍රහ්මා තථා ඒකෝචිත හුදකලා ඉන්නකොට බ්‍රහ්මික වගේ යන්නේ තත්ත්වයට. ඒතොට මෙත්තා කරුණා මුද්දා උපේක්ඛා හතරත් සහිතව විපස්සනා ඥානියත් නුකුරා ගියොත් පංච උපාදාන ඛණ්ඩය දැනගෙන හිත ලබා නොසෙල් වෙන ලෝකයට උදව්වක් වෙන ප්‍රදීපාගාරයක් වෙනවා. ප්‍රදීපාගාරය මුකුත් කරනවා නෙවෙයි නැවේ යන ඇත්තු දකින්න අනුතුරුදායකයි කියලා. තන් ගොඩ බිම කියලා. ඒස ප්‍රදීපාගාර බවට පත් වෙන්නත් පුළුවන්. ඒත් ඒක එක්කන එක එක විදිහට ඒක ඒක මතකෙ තියෙන. සමහර අය තක්කාලික සමහර අය අඹගා. සමහර අය කරවිල සමහර අය වැටකුළු. සමහර අය ගුරු සමහර අය අර්ථපාල මේ සද්ධා විද සති සමාධි ප්‍රඥාම වෙන්නේ මේ මාළුක්‍ය සූත්‍රයේදී ඒකක් දේශනා කළා ඒ නිසා පැතිරිච්ච සිතකිනුත් බලන්න ඕන පැතිරිච්ච සිතකිනුත් බලන්න ඕන අපි රූප වේදනා සංඥා සංකාර විඥාන අනිච්ච දුක්ඛ අනාත්ම අනිමිත්තෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආවාතෝ පරතෝ පලෝකෝ දකින්න. ඒ වගේම මේ මිත්තා චේතෝ මිත්තු කරුණා චේතෝ මිත්තු මිත්තා චේතෝ මිත්තු පෙක්ඛා චේතෝ මිත්තු අபிසංකතං අபிසංචේදිතං කියලා දැනගන්න. මේකත් මනසින් හදාගන්න தত্ত্বයක් කියලා. නම් මනෝට කරන්න පුළුවන් හරියක් තියෙන එක නීවරණ වලින් තොරව කරන්න පුළුවන් නම් ඒක ඉහළම හොඳම හොඳ තත්ත්වයක් වෙනවා. ඒ නිසා ලොකු ගස් වෙන්නත් පුළුවන් නම් හොඳයි. ලොකු ගස් වෙන්න පුළුවන් නම් හොඳයි. ඒකට හේවෙන වෙනාට ඒ ප්‍රාර්ථනාව තියෙන්න ඕනේ ඒක ඒක ලාභ සක්කාර සිලෝකත් එක්ක ගිහිල්ලා නෙවෙයි මෙත්තා කරුණා මුදිතා උපේක්ඛත් එක්ක ගිහිල්ලා සම්මා සම්බුදු සරණයි මට මම මට මම මට මම කියාගත්තා ශිෂ්‍යෙක් ශිෂ්‍යෙකුට කියවාගේ බුදු සරණයි. සරණ සත්‍යත්වන්නේ ලොකු ගහක් වෙන්න පුළුවන් නම් හොඳයි කියපු වචන මම බොහොම මේ දුරකට හිතට දුනානේ මේ මම මේ සාකච්ඡාවේ සම්මන් ප්‍රශ්න එනකොටත් මට හිතුණා සමහර වෙලාවට මේ සත්‍යතුමාගෙන් තිසලකුණා කලින් ප්‍රකාශ කරනකොට තේරවාදී ධර්මයට අනුව මේ ප්‍රඥා විමුක්තියට බර වෙච්ච පැත්තකට යොමු වීමක් තියෙන්නේ කියලා වගේ එක පැත්තකින් ඒ වගේම සාකච්ඡාව තුළ සහ වෙනත් සාකච්ඡාවල අපිට අපි අතර එනවා මේ අපි හැම වෙලේම අර අවසාන අවසානයේම තමයි ඉල්ලන්නේ මම සිංහ සාමාන්‍ය විදිහින් කියනවා මේ අපි කියන්නේ gediyeම තමයි ඉල්ලන්නේ කියලා ඒ වගේ. ඒ කියන්නේ ඉල්ලන්නේම අර මේ මේ අන්තිමම එක. ඉතින් බොහෝ විට ඒ ක්‍රියාදාමයේ තුල මේ අර ප්‍රතිපදාවක් තුල ප්‍රතිපදාවක හැසිරීම සහ ඒ හැසිරීම තුලින් ලැබෙන මැද පිළිවෙල මැද දේවල් ඉග්නෝ කරලා එහෙම නැත්නම් ඒවා විභවා යන්න යොමු වෙන ගතියක් තියෙන බව පේනවා මට හිතෙනවා එයත් තමන්ගේ දිට්ඨිගත තත්ත්වයන් එහෙම නැත්නම් ඒ හේතුයෙන්මද සිද්ධ වෙන්නේ කියලා. වෙන මේ කාරණා පිළිබඳව සෙන මහත්මයා පිළිබඳ පොන්චි අවධානය යොමු කරලා දෙන්න. ඔව් අපි එන යොමු වෙමු අපි චිත්‍රා මහත්මියට කියන පොඩ්ඩක් අපිට කාරණා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න කියලා. තේරුම් ගන්නයි. තාමත් හොඳ සාකච්ඡාවකට අපි හම්කන් දුන්නේ. ඇත්තටම ඉතින් මේ දෘෂ්ටිය තමයි හැම දෙයකටම කද අපි තවම මොකක් හෝ දෘෂ්ටියක එල්ලිලා ඉඳගෙන නෙමෙයි සොයන්නේ. ඉතින් ඒ නිසාම අපිට සත්‍ය පේන්නේ නැහැ. ඉතින් මම හිතන්නේ ඒක අපි තේරුම් ගන්න ඕනේ තම තමන්ම. මෙතනදී ඇත්තටම මේ සූත්‍රයට අනුව නම් ඇත්තටම මේ ඒ තථාගතයන් වහන්සේ මේ බ්‍රහ්මත්වයේ මෙහෙම නැවතුනේ කියන එක එතන සත්‍යතුමනි මේ විදිහට අදහසක් හිතට ආවා. මොකද මෙතනදී කියනවා මේ පංච නිවර්ණ වලින් තොර වූ සිතකින් මේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා වඩනකොට ඒක අපිට අර පදුසේ මහත්මයා තේරුම් කරා වගේ කෙනෙකුට අරබයා කරන වැඩිමක් නොවන බව. මොකද ඒක සූත්‍රයේ කියනවා මේ හග්ගෙඩියක් පිඹිනකොට ඒ සද්ද හැමතැනටම යනවනේ. ඒක තමයි සමාන කරලා තියෙනවා ඒ විදිහට. එතකොට එතන පුජ්‍යල භාවයක් නැහැ කියන එක. දැන් පුජ්‍යලයක් පුජ්‍යලයන් අරබයා මෛත්‍රී කිරීම, කරුණාව පෙන්වීම ඒක වෙනම විදියක්. අපි ඒ ගැන අපි ලෞකිකත්වයේ ඉඳගෙන තේරුම් ගන්න පුළුවන්. නමුත් මෙතනදී තථාගතයන් වහන්සේ සමහර විට අපිට උන්වහන්සේගේ ඥානය ගැන කතා කරන්න අයිතියක් තියෙනවද මම දන්නේ නැහැ. නමුත් උන්වහන්සේ මෙතනදී ඒ தත්ත්වය මේගොල්ලන්ට පෙන්නලා දීලා එතනින් ඇත්තටම මේ පුද්ගලභාවයෙන් ඉවත් වෙන්නේ මේ සක්කාය දිට්ඨිය කියන එක නැති වෙන්න ඉඩ තියෙන නිසා එහෙම කරාද කියලාත් හිතුණා. ඒකත් එක්කම තවත් හිතුණ දෙයක් තමයි මේ අය කොහොමද එහෙම වෙන්න පුළුවන් වෙන්නේ? මේ අය සෝතාපට්ටි අංග හතරම නැහැ නේද කියලා. මොකද කල්යාණ මිත්‍ර ආශ්‍රය නැහැ, සද්ධර්ම ශ්‍රවණය නැහැ. හැබැයි මේ සූත්‍රය මේ උන්වහන්සේට ඇහුම්කන් දුන්නාට පස්සේ අපිට කියන්න බෑ සද්ධර්ම ශ්‍රවණය නැහැ කියලා. නමුත් යෝනිසෝ මනසිකාරය ධම්මාධම ප්‍රතිපදාව මේ දේවල් වැඩිමින් ඒ අයගේ ඒ සක්කාය දිට්ඨිය නැති වුණොත් පමණක් මාර්ගයේ ඉතුරු කොටස විවෘත වෙයි කියන අදහස හිතට ආවා. ඉතින් ඒ වෙනතුරු මොකද මේ සූත්‍රයේ කියවෙනවා මේ මේ අය සාසත දෘෂ්ටි ඉන්නේ කියලා. ලෝකය සියල්ල ඇත කියන පැත්තේ ඉඳගෙනයි මේ වඩන්න හදන්නේ කියන එකත් කියවෙනවා. ඒ නිසාම මේ හිතුවා තථාගතයන් වහන්සේ එවැනි අදහසකින් වෙන්නත් පුළුවන් බ්‍රහ්ම තත්වය එහෙම නැත්නම් බ්‍රහ්ම සහවාසය ඒ වචනේ pāli වචනේ අමතක වුණා. මේ ඒ ඒ ඒ தත්වයෙන් එහෙම නැවැත්තුවේ සමහරක් වෙලාවට ඒ මෙත්තා චේතෝ විමුක්තියෙන් මේගොල්ලන්ට ප්‍රතිඵලයක් ලැබෙන්න ඉඩ තියෙනවා කියලා හිතුණද කියන ඒ ප්‍රශ්නයත් හිතට නැගුණා. ඒ මොකක් හෝ වේවා ඒ හැමදේම අපිට ඒ පැත්තෙන් නොපෙනෙන්න හේතු වෙන්නේ අපි එක්තරා දෘෂ්ටියකට අනුව බැලීම නිසාමයි කියලා ඒකත් තේරුම් අරගෙන තියෙන්නේ ඒ නිසා අපි විවෘත මනසකින් මේ දේවල් දිහාව තමන් තුළින්ම තමන්ගේ භාවනාවක් තුළින්ම දැකීමට උත්සාහයක් කළොත් පමණ අවබෝධයක් ඇති වෙයි. ඒ වගේම හිතුණා මේ සූත්‍රයට අදාළ නැති උනත් මේ සංඛාර දුක්ඛතාවය මේ මේ අය තේරුම් අරන් තියෙන්නේ නැති දුක්ඛ දුක්ඛතාවයත් විපරිණාම දුක්ඛතාවයත් නමුත් සංඛාර දුක්ඛතාවය කියන එක දැකලා තියෙනවද තේරුම් ගන්න තියෙනවද කියන එක පොඩ්ඩක් පැහැදිලි මදිකමකුත් තිබුණා. ඉතින් ඒ ගැනත් හිතට ආවා. ඒ ටික තමයි එකතු කරන්න කැමති තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි බොහොම පින් දලුවත් මාතේ ඔබතුමාගේ ප්‍රශ්නට පිළිතුරක් ලැබුණාද නැත්නම් තව ටිකක් ඒ ගැන ඒ ප්‍රශ්න නැවතත් යොමු කරන්න කියලා මම ඉල්ලා හිටිනවා. නෑ මම සාකච්ඡා මණ්ඩපෙට ඒක ඉදිරිපත් කරේ ඉතින් කට්ටියට ඉතින් ඒක ප්‍රමාණවත් නම් ඒක කමක් නැහැ මේ මම හිතනවා සෙනවාරට අපි සාකච්ඡා ඉදිරියට යමු ඒත් එක්ක අදහස් කරගන්න. ඔව් රොසාන් මහත්මයා ප්‍රශ්නයක් වගේ අහුවා ඒකට අපිට කවුරුත් පිළිතුරක් හම්බුනේ නැහැ ප්‍රඥාව කියන එක මේ ඉබේ ඇති වෙනවද නැත්නම් ඒක ඇති කරගන්න ඇති කළ යුතු දෙයක්ද කියලා ඒකනත් කරුණාවෙන් මෛත්‍රියෙන් කරුණාව පෙරදරිව කවුරු හරි උදව්වක් කරනවා නම් බොහොම පිං මේ හේතුඵල වාදය අනුව අපි දන්නවා හේතුවක් නිසා යම් කිසි ඵලයක් ඇති වෙන්නේ ඒ අනුව හිතලා බලනකොට ප්‍රඥාව කියන එක කොහොමද මේක ඇති වෙනවද ඇති කරනවද නැත්නම් හේතුවක් නිසා ඇති වෙනවද නැත්නම් අපි මොකක්ද මේක ගැන පොඩ්ඩක් කවුරු හරි කෙනෙක් උත්තර දෙනවා නම් බොහොම පිං. බුරුණ මහත්මයාට යමු වෙන පුළුවන් හොඳයි නේද සේම. පෙරවන් සර්ණයි ඒකේදී ප්‍රඥාව නම් අනිවාර්යෙන් මේ මහන්සි විය යුතුයි දෙ ඇති වෙනවා කියන එක නෙමෙයි හේතු ප්‍රතිසන්දන ප්‍රශ්න අපි හිතනවා ඒක එහෙම එකක් තියෙනවා කලින් කරපු මොන හරි ප්‍රශ්නවන්ත ක්‍රියා නිසා අපිට මේ ජීවිතේ ප්‍රශ්නාව ලැබෙන එක හේතුවක් වෙනවා ඒකක් තියෙනවා හැබැයි ඒක දිනු කරගන්න නම් ඒක ප්‍රගුණ කළ යුතුයි කියන එක තියෙනවා එහෙම නැත්නම් ඒක ආයේ තියෙන එකක් නැති වෙන තැනකට යන්න පුළුවන් උදාහරණ මේ උදාහරණයක් හරියට දන්නේ නැහැ මේ දැන් පොඩි ළමයෙක් ඉස්කෝලේ යවන එකයි නොයා ඉන්න එකේ වෙනසක් තියෙනවා. ඒ අපි හිතුවත් මේ සාමාන්‍ය ඉයත් කියන එක නේද ඉස්කෝලේ ගිහින් කියන්නේ යම් කිසි අධ්‍යාපනයක් දුන්න කෙනා ඒක ඒ දැනුම ප්‍රගුණ කරගන්නා වගේ ප්‍රඥාවෙත් ඒ අපි මහන්සි වෙන තරමට ඒ දැන් භාවනාවක් කියන දැන් දැන් සුතමේ පැත්තේ තියෙන ප්‍රඥාව නේ ඒකත් මහන්සි වෙන්න ඕනේ. ඒ භාවනා පැත්තේ ප්‍රඥාව වඩන්නත් ඒත් භාවනාව ප්‍රගුණ කරන්න ඕනේ. දැන් සමතය කියන්නේ සමාධියෙන් තොර ප්‍රඥාවක් නැහැ කියනවනේ. ඒතර සමාධිය වඩන්න බෑ නිකන් ඉන්නලා. ඒ අර හිතේ ගතියක් තියෙනවා. ඒ නිකන් යන්න දුන්නොත් පල්ලහැට සෝතේට තමයි වෙන්නේ කියන්නේ. අනිත් පැත්තට යන එක තියෙන්නේ. දැන් මේ ප්‍රඥාව දිනු කරනවා කියන එක අපි සෑහෙන වීර්යය කරන්න ඕනේ. ඒක තමයි සද්දා වීර්ය සති සමාධි ප්‍රඥා කියන තැනක් තියෙන්නේ. වීර්ය කියන එකක් තියෙනවා. වීර්ය නොවැඩුවොත් ඉබේ වැඩෙන අක්කම් බලන් හිටියනම් ඉතින් එහෙම එකක් වෙන්නේ නැහැ. ඒක සතර සම්ප්‍රදාන හැටියට වීර්ය පෙන්වලා තියෙනවා. මම හිතන්නේ සත් මේ සති බෝධිපාක්ෂික ධර්මවලදී වැඩිපුර පෙන්වලා තියෙන ධර්මතාවයන් තියෙනවා. වීර්ය වගේ දේවල් හුඟක් මේ බල හැටියට, පොඩ්ඩක් හැටියට, දෙපාද හැටියට සෑහෙන තැන්වලදී පෙන්වලා තියෙන. කියන්නේ සෑහෙන ඒක ගැන උනන්දු විය යුතුයි කියන එක වැඩි යුතුයි නැත්නම් සම්මාදිට්ඨිය පිහිටනවා කියන එකක් නැහැ. හැබැයි සතු සත්‍ය සම්මාදිට්ඨිය පිහිටපු කෙනෙක්ට දසවස්තුක සම්මාදිට්ඨිය අනිවාර්යෙන් එයා දන්නවා මේක පිහිටනවා කියන්නේ. බුදුහාමුදුරු දන්නවා දසවස්තුක සම්මාදිට්ඨිය මොකද්ද කියන එකක් දාන්නවා. චතුසත්‍ය සම්මාදිට්ඨිය කියන එක මොකද්ද කියන එක දාන්නවා. ඉතින් ඒක මේ දසවස්තුක සම්මාදිට්ඨිය කෙනෙක් ක්‍රම වෙලා සමතයක් වඩලා යම් කිසි බ්‍රහ්ම ලෝකයක උපත්ති ලැබනවා නම් හරි ධානයක් ප්‍රගුණ කරන ඒව වර්ණනා කරලා තියෙනවා. ඒව නොකළ යුතු තැනක් කියන නෙමෙයි. අද ඒකට එහා යන්න පුළුවන් නම් ඒකත් බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා. එතනයි තියෙන ප්‍රශ්නේ. දවසන වේදාන්ත වල එනම කතා එකක් තියෙනවා කතාවක් ඒකේ යම්කිසි මජිස්ට්‍රේෂ වීවි කියන වේදාන්ත පැත්තෙන් කියන හින්දා මම මේ උදාහරණ කියන්නේ මේ අද කතාව වුණ හින්දා. යුක්තේශෝගිරි කියන ඒ ගුරුවරයා ගාව පරමහංස යෝගානන්ද කියන ගෝල ඉගෙන ගන්නවා. සෑහෙන පොඩි දවසින් එයාට තියෙන්නේ මේ දෙවියන්ව දකින්න ඕනේ. ඒ කියන්නේ බ්‍රහ්මයා කියන අදහස හරි ඒ ඒගොල්ලෝ අදහස් කරන බ්‍රහ්මයා හරි දෙවියව හරි දකින්න ඕනේ කියන එක. දැන් බ්‍රහ්මයා කියලා ගත්තා නම් බ්‍රහ්මයාව දකින්න ඕනේ කියන එක. එතකොට සෑහෙන කාලයක් එයා ප්‍රගුණ කරනවා ඒ ගුරුවරයා ළඟ මේ වැඩ කර දැන් ටිකක් එයා ගාව ඉන්නවා මේ ගුරුවරයා ගාව මේ මහ බ්‍රහ්මයා දකින්නකම්. හැබැයි ටිකක් කල් යනකොට මට තේරෙනවා මේ මෙයා මේ සෑහෙන කාලයක් වුණා මට මෙයාම තාම මට මහ බ්‍රහ්මයාව පෙන්වුවේ නැහැ කියන්නේ. ඊට පස්සේ අර අහනවා ඊට පස්සේ දැන් මෙච්චර කල් ආවා මම මට මහ බ්‍රහ්මයාව පෙන්වුවේ නැහැ. එහෙනම් මොකද්ද මම හරි එහෙනම් මේවා මාව රවට්ටනවා කියලා. ඒක නෑ. එහෙනම් ඔය හෙට එන්න මමත් මහ බ්‍රහ්මයාව පෙන්වන්නම් කියලා. සාමුද්‍ර ගාමකාරයෝ කියන එක හරි. ඊට පස්සේ අනිදා සුදේ ආනවා දැන් මම මහ බ්‍රහ්මයාව දකින්න යනවා. ඊට පස්සේ ඉතින් අර අහනවා ඉතින් මේ කොහෙන්ද ලැස්තිද මහ බ්‍රහ්මයාව පෙන්වන්න. දැන් කියන්නේ ඔයා ඔයා හිතන් ඉන්න බ්‍රහ්ම මහ බ්‍රහ්මයා ප්‍රේ වගේ. ඉතින් අරයා කියනවා ඉතින් ඔව් එහෙම කන්නේ මහ බ්‍රහ්මයා කියලා ඉන්න මහ බ්‍රහ්මයා වන්නේ පෙන්වන්න ඕනේ කියලා. ඉතින් අරයා දැන් දුරට කියනවා ඉතින් මහ බ්‍රහ්මයා පෙන්වන්න මම පෙන්වන්නේ කියලා ගැන ඔයාට අවබෝධයක් නැත්නම් ඔයා මම බොරු කියවයි කියලා හිතනවා. ඉතින් එහෙම ඔයාගේ හිතේ එකක් තියෙනවා නම් ඒ ඒ ඔයාට හිතේ ඔයාගේ හිතට හරියන ඒ මහ ප්‍රඥාව පෙන්වුවොත් ඔයා පිළිගන්නේ කියන එකක් තියෙනවා. ඒක තැනට අපිට හිතන්න දෙයක් තියෙනවා. එතකොට අපි ප්‍රාමුකට අහු වෙන්න පුළුවන් අපිට ඕන බුදු මේවරයා කවුද කියන එක තමයි අපි හොයන්නේ. ඒතර බුදු කෙනා කියන එක අවබෝධ කරගන්නේ නැත්නම් ඒතකොට ඒ සසයට තේරෙනවා මේක අවබෝධ කරගන්න බුදු කෙනා කවුද කියන අපිට ඕන කරන බුදු කෙනාව අපි ආදේශ කරන්නේ සම්මා සම්බුදු සරණයි තථාගතයන් වහන්සේට নমස්කාර වේවා සම්මා දිට්ඨි සූත්‍රයෙන් සම්මා දිට්ඨි කියන ප්‍රඥාවන ගක්පටිතිනක දකින්නට ප්‍රඥාව අවසානයේ වෙන්නේ මේකේ හේතුඵල තත්ත්වයක් කියලා තේරුම් ගන්න එක. භූත යථා භූත කියලා කියන්නේ ඒකයි. මේක වෙච්ච හැටි දැකලා. මේ දේ සිද්ධ වෙලා තියෙන්න මේ හේතුව ආව නිසා සිද්ධ වුණා. ඒක තමයි ඉහළම ප්‍රශ්නාව. මේ தත්ත්වය විල තියෙන්නේ අபிසංකත தත්ත්වය, අபிසංචේතික தත්ත්වයක් මේ. හේතු ගොඩක් නිසා මේ தත්ත්වය විල්ලා නිසා මේක ස්ථාවර தත්ත්වයක් ඇතිවෙන්නේ නෙවෙයි කියන ඒ දැකීම සඳහා අවශ්‍ය මාර්ගය දැකීම ප්‍රඥාවම තමයි. මෙන්න මේ මාර්ගයේ තියෙන එක තමයි හොඳ කියලා තේරෙනවා. ඒකත් ප්‍රඥාව. සායේ මාර්ගයේ වැඩිට හිතා ගන්න අදිස්ථාන කරන විරියෝන කියලා දැන් ඒ විදිහත් එක්ක කියලා එක කර්මස්ථානයක් දිනු කරන මොකක් හරි කමන්න. ඔය මේ දස් ධම්ම ජීව සංඥාසික දේශනාවන පොඩ්ඩක් එහෙම කම් දෙන්න බලන්න. ඒවා බොහොම පරිභාවිත දේවල් පොකට් එකෙන් පොතෙන් අරන් කියන දේවල් නෙවෙයි කියලා මට හිතෙනවා. ඒ අර හැමදාම අප කියන වගේ මේ දර්ශනස්ථා විදිය කතාවෙන් තොරව කිව්වොත් සිංහලකම පහු කරගෙන යමු අපි බෞද්ධකම පහු කරගෙන යමු තේරවාදී බව පහු කරගන්න මාතෘභාවයේ පහු කරගෙන යමු පීතු භාවයේ පහු කරගෙන යමු. පැවිදි භාවයේ පහු කරගෙන යමු. නොපැවිදි භාවයේ පහු කරගෙන යමු. ඊය පස්සේ ගත්ත යුනිෆෝම් විතරයි. ඒ පහු කරගෙන යන්න පුළුවන් පුළුවන් කාරිය කරපුවාම දාන කතා ශීල කතා සංඝ කතා කාමානන් ආදීනවා ඕකාරම් සංකලේශම් කියන ඒවා දැනගන්න. ඒ නිසා මේ පින් කියන එකත් අවශ්‍යයිපත් කරලා ඉන්ද්‍රිය සංවරයටත් ඉල්ලා සීලය අත්‍යවශ්‍යයි ඒකෙත් ඉඳගෙන වාසෙත්ලා අපිට විදි වාසනාවන්ත බුදුහත් එක්ක සාකච්ඡා කරා තෙමි කට්ටි පාස්කත් පිස්නමාග පිස්නමය බුදුහවන්ත පාසෙක් යන්නේ දකින්නේ ඉතින් ඒ නිසා අපිට අපිට අඩු ගණනේ විසාඛා අනාථ පින්ඩි කියලා සාරිපුත්තලා වෙන්න බැරි නම් වාසෙත්තලාවත් වෙන්න බලන්න සම්මා සම්බුදු සරණයි අපේ සිත් පිරිසිදුයි පිවිතුරුයි නිර්මලයි පිරිසිදු සිතින් දැහැමි පැතුම් අධිෂ්ඨානයෙන් ඉෂ්ට සිද්ධ වීමට වැඩි මේ ජීවිතයේ මේ භවයේ මේ සුදරා සිටියේගේ සංසාර ගමන සුපත්තිය පියානන්ද පරම යහපතම දකිත්තු මේ පුණ්‍ය චේතනා කුසල චේතනා බලවත් උපනිෂේ සම්පතක් වීමෙන් අපේ ඉදිරිදී මඟ තවදුරටත් භාග්‍ය සම්පන්නව වාසනාවන්ත දුක්ඛ නිරෝධය තේරුම් යන්නට මේ කුසල් කර්ම හේතු වේවා සසර ගමන ඇතිතුරු යහපත් උත්පත්තීන් හිමි වේවා. කල්යාණ ගුණ ඇති උතුම් මිත්‍රයන් උතුම් මිතුරියන් පමණක් පත් ලැබේවා. අපේ ශේ සඳහා අප්‍රමාණ ලෝක සත්‍යාට නිරාමිෂ සේවයක් සිදු කරන සඳහා පරම ශාන්ත සුඛයේ නිබ්බාන අවබෝධ වේවායි අදිෂ්ඨාන කරමු ප්‍රාර්ථනා කරමු ඊළඟ දවසේ මහා නිදාන් සූත්‍රයට යමු මහා පදාන සූත්‍රය පහු කරගෙන සම්මා සම්බුදු සරණයි තථාගතයන් වහන්සේට নমස්කාර වේවා කල්යාණ මිත්‍රයන් වුණාට පින් සතුටින් සොම්නසින් ආනන්දේ සිත් වේවා සොම්නස් බහුල වේවා බුදු සරණයි සාදු සාදු